අතරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් පුරුදු පරිදි ධර්ම සාකච්ඡාවට නැත්නම් පොදු කමඨාන් සුද්ධ කිරීමකටයි ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ අපි ලිඛිත ප්‍රශ්න වලින් පටන් අරගනිමු ඒ අතර වාරේ වෙන කාට හරි ප්‍රශ්න ප්‍රකාශන තියෙනවා නම් අපි ඒකට සාදර වෙමු නමුත් සතිವಾರයේ ආරම්භ කිරීම සඳහා ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කරන විදිහට මම අපේ රත්නසිරි මහත්තයන් කරුණාවෙන් ඉල්ලා සිටිනවා අවසරයි අපේ හමුදුන් වහන්ස තෙරුවන් සරණයි ගරුතර ස්වාමීන් වහන්ස මම සක්මන් භාවනාවේ යෙදී සිටින විට සතිය දෙපාවල ඇතිවීම තුළ රඳවා ගැනීමට උත්සාහ කෙලිමි. එහිදී ටිකෙන් ටික මාගේ ගමන් වේගය වැඩි වෙන බව මම දුටිමි. ඒ සමගම වරින් වර අවධානය වෙනස් වූද මම ඇවිදිනවා යයි සිතමින් නැවත සතිය දෙපා කරේ පවත්වා ගත හැකි විය. මෙහිදී ඇවිදීමේදී පළමුව ඇති වූ කායික වේදනා ක්‍රමයෙන් අඩු වෙන බව දැනිනි. නැවත මම සිතා මතාම වේගය අඩු කිරීමට උත්සාහ කරන ලදී. එහිදී සතිය මුලදීමෙන් ගොඩාක් වෙලා දෙපා තුල ඇවිදීම තුල රඳවාගත නොහැකි විය. මෙසේ වේගයෙන් ඇවිදීම සක්මන් භාවනාවේදී සුද නැතිනම් මෙය ක්‍රමෙන් හෙමින් ඇවිදීම තබාගත යුද්ධයයි කාරුණිකව පහදා දෙන්න. මම මෙසේ පැයක පමණ කාලයක් ගත කරන ලදී. ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා. ඉතින් බොහොම සරල කාරණාවක් ඒක පොඩ්ඩිය මතක තියාගන්න. සක්මන් හෝ පරියන්ඛය අපි කරන්නේ සතිය වඩණ්ඩයි. සතිය වැඩිම සඳහා සුදුසු දෙයක් කරන්න. සතිය කැඩෙනවා නම් ඉතින් ඒ කියන්නේ අධර්මයි. අසත්පුරුෂ වැඩක් කරලා තියෙන නිසා අපේ ප්‍රධානම දේ සතිපට්ඨානේ සතිය වැඩිම ඉතින් ඒ සඳහා වේගය හෝ හිමීට යන්නේ හෝ සක්මන හෝ පරියංකේ හෝ අවශ්‍ය අනුග්‍රහය දක්වන එක මිස ඒ සඳහා කරන ක්‍රමවේදයක් මේ කිසිම තැනක සඳහන් වෙන්නේ නිසා සතියයි වඩන්නේ කියලා බලලා සතිය වැඩිවීමට වඩා සුදුසු මොකද්ද? ඒකට අනුග්‍රහ කරන එක තමයි කරන්න තියෙන්නේ. දරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාව කරන විට වම් පාදයට දකුණු පාදයට ඔසවන ගෙනියන තබන අවස්ථා ප්‍රකට වුණා. ගමන ක්‍රමයෙන් අඩුවේගෙන යන විට පාවල ඇඟිලි අතරින් රස්නයක්ද ඉහළට දැනුණා. ක්‍රමයෙන් පතුල් දෙකම රස්නය ආවා. වැලි පොළොවේදී ලනුපැදුරේ සක්මන් කරන විට ගමනේ වේගය අඩු අවස්ථාවේ ලනුපැදුරේ ඉස්සී ඇතිතැන් එක් විටක දැනුණා. පසුව යටට වී ඇති වලවල් දැනුණා. පසුව විලුඹ යට සිට ඇඟිලි දක්වා පොළවට ඇලි ඇති විටක ගැලවෙන ආකාරයට දැවුණා. පරියංක භාවනාවේදී සාමාන්‍ය ආකාරයට හුස්ම රැල්ල ප්‍රකට වුණා. ඉහළට යන කැඩි කැඩි ගොස් ටික වේලාවක් නැවතී තිබුණා. පසුව වේගයෙන් ඉහළට පහළට ගියා. ඉහළට ගිය හුස්ම රැල්ල නාසයේ අග කොටසේ වැඩි තට්ටු කරනා වගේ දැවුණා. ඉහළ පහළ යන ආශ්වාසය ප්‍රශ්වාසය නොකැඩී ගිය බවයි දැනුනේ. තව ටික වේලාවකින් මේ ආකාරය නැවතී ගියා. උස්ම නොදෙනී ගියා. නාඩි වැටෙන බවක් දැනුණා. සිතවිලි එනවා සමගම අයින් වෙනවා. හුද හුදකලා බවක් මයි තේරුනේ. නැවත හුස්ම දිහා බලන්න ගියත් හුස්ම රැල්ල ප්‍රකට වුණේ නැහැ. මෙම தත්ත්වය ඔබ වහන්සේගේ ධර්ම දේශනාවේදී සඳහන් කළ ආකාරය බව වැටහුණා. මේ தত্ত্বය පැහැදිලි කර දෙනවන් කාරණෝක ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට තවදුරටත් මෙම ශාසනික සේවා කරගෙන යාමට නිරෝගී බවත් දීර්ඝායුෂ ලැබේවා. මේකේ ඇත්තටම පැහැදිලි කිරීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. කාරණා තේරුම් අරගෙන තියෙනවා නම් රචනය ලියනකොට සත්‍ය මුල් කරගෙන නෙමෙයි ලියලා තියෙන්නේ. ආකාර ප්‍රඥප්ති ගැන ලියලා තියෙන කොහොඳයි. එක එක ආකාරයෙන් ආකාරයට මාරු වෙනවා. නමුත් මේ වාක්‍යයක් වාක්‍යයක් පාස අත්දැකීමක් අත්දැකීමක් අත්දැකීමක් පාස මට සතිය තියෙනවද නැද්ද කියන එක සටහන් කරනවා නම් නැත්නම් ඒක පිළිබඳව රචනයේ විශේෂ අවධානය යොමු කරනවා නම් ලියන කෙනාට සැකයක් එන්නේත් නැහැ අහන කෙනාට සැකයක් එන්නේත් නැහැ කියන්න දෙයක්වත් නැහැ ඒ නිසා හැම වෙලාවෙදීම බලන්න මූල කර්මස්ථානයේ හිටියත් අතිරේක කර්මණක හිටියත් ඉන්න ඉරියව්වට හෝ මූල කර්මස්ථානට නිතර නිතර යන්න පුළුවන් ගතිය තියෙන සතිය තියෙනවා නම් භාවනා කිසිම හොදන්න දෙයක් නැහැ ඉතින් ඒ වගේ අර සරල දෙයක් පිළිගන්න කැමති නැතුව අර සංකීර්ණ කරගන්න හදලා ඒ ඇති වෙන ආතතිය නිසා සැකපාල කරනවා. කොච්චර සරල ක්‍රමයක් කියලා දුන්නත් ඒකට බහින්නේ තාමත්ම බයි. මොකද ඒක සරල වැඩි. ඒක ඍජු වැඩි. ඒක ප්‍රායෝගික වැඩි. ඉතින් අර භාවනා වැඩමුළුවේ 3-4 වෙනි දවස් නිසා මේක මම හිතනවා සාධාරණයි. එහෙම නැත්නම් මුලදී නම් හරි අමාරුයි. ඒ නිසා ඉස්සලා එකට කියපකමයි කියන්න තියෙන්නේ සතිය අකණ්ඩව යනවනම් මොන ආකාරයාවත් මොන පඤ්ඤත් මොන ආකාර ප්‍රඥප්තියාවත් මොන සන්තහන පඤ්ඤත්ති ආවත් ඒ අතරමැද හැම වෙලාවෙදීම සටහන් කරන්න හැම වෙලාවෙම සාති කරගන්න සතිය ඉන්න බව. ඒක නිතරම රචනය තුල ලියවෙන්න ආරින්න. මම මේ වෙරි වෙනකොටත් මට සතිය තියෙනවා. මට සද්ද ඇහෙනකොට සතිය තියෙනවා. මට හිමීට යනකොට සතිය තියෙනවා. හයියෙන් යනකොට සතිය තියෙනවා. ගොඩලි දකින්නකොට සතිය තිබුණා. වලවල් බැරෙන රස හතිය තිබුණා කියන එක ඇත්ත කියනකොට ලියවෙනවා. නමුත් තාම සැකයක් මතු කරගෙන තියෙනවා. දැන් හොඳම වැඩේ තමයි ඒ හැම හැම වාක්‍යයකට පාසා මම මේක සතියෙන් බැලුවා නැත්නම් මට මේක සතියට ආධාරයක් කියන එක දැනගත්තොත් අපි ඔය හිතන තරම් ඇත්තටම සතිය කැඩෙන්නේ මේ බොරුවට සතිය කැඩෙනවා කියලා චිත්ත පීඩාවක් ඇති කරගන්නවා මිසක්කා සතියෙම ලේසියට කැඩෙන එකක් නෙවෙයි. ඒක මුල් බැහැගත්තට පස්සේ නමුත් ඒක යෝගාවචරයට හේතු ගන්න එකයි අමාරු දේ. යෝගාවචරය හැම වෙලාවෙම සතියට අරියාදුවටයි කතා කරන්නේ. කැඩුනා කියලා චෝදනා කරගෙන සැක කරගෙන බය ඇති කරගෙන අපරාධي අර හොඳ නිශ්චල ക്ഷേම භූමියක ඉඳගෙනත් ගැහි ගැහි තමයි ඉන්නේ. උටි ඒ දේ නැති වෙන්න මේක හුරු වෙන්න මේක කෝල ගතිය යන්න කෝඩු ගතිය යන්න ගොඩාක් කල් යනවා. ඒ අනකම්ම විශ්වාසයෙන් කටයුතු කරන ගියොත් පස්සේ තේරෙනවා ඒ දවස්වල අපි මොන තරම් මේ සතිය කැඩුනා කියලා කනපින්දම් ගැහුවද නමුත් කැඩිලම නෙවෙයි මේ වෙලා තියෙන්නේ කැඩුනා කියන සැකයට ඒ සැකය ඕනම කිසිම පදනමක් නැතුව ඕන වෙලාවක සැකයක් එන්න පුළුවන් ඉතින් මේ සැකේ තියෙන තාක්කල් සද්ධාව නැහැ මොදුවට මතක තියාගන්න සැකේ කියන්නේ සද්ධාවේ අනිත් පැත්ත කියලා සද්ධාව තියෙන එකනට මොනවා වුණත් එයා දන්න මං ආයෙසර සතිය පිටවන්න පුළුවන් මට ඒ නිසාම සැකේට ඉඩ තියන්නේ සැකේ කියන්නේ නීවරණයක්. ශ්‍රද්ධාව කියලා කියන්නේ ඉන්ද්‍රිය ධර්මයක්. ඒ නිසා සද්ධාවයි සැකයයි අතර තඩමාරුවයි මෙතන තියෙන්නේ. ඉතින් ඒක කමඨාන් සුද්ධ කරනලා අනිවාර්යයෙන්ම අපි ඒක ප්‍රධාන දෙයක් කරගන්නවා. නමුත් මම කැමති ඒක ප්‍රශ්න අහන අයතරම දෙන්න. මේ ඇයි මේ සැකයක් අනවශ්‍ය විදියට අපි ඉදිරිපත් කරගන්නේ? මේ සැකේ කරන්න කරන්න සද්ධාව කැඩෙනවා නේද කියන එක පොඩ්ඩක් මතක තියාගන්න. එතකොට තමන්ටම පුළුවන් වෙයි එතන එතන පිළියම් කරන්න. මේ ලියලා තියෙන රචනයේ කිසි අඩුපාඩුවක් පේන්නේ නැහැ. අති ගෞරවනීය ස්වාමීන් වහන්සේ පෙර දිනේදීමින් ඊයේද මම භාවනා වාර කීපයක යෙදුණෙමි. පළමුව සක්මන් භාවනාවේ වම දකුණ බලමින් භාවනාවේ යෙදී ඉන්පසුව ඉස්තුවාගෙන ගියා තබුවා යන සීයෙන් විනාඩි 15ක් පමණ සිටියෙමි. ඒ අතර ඇති වුණා නැති වුණා යන හැඟීම ඇතිවිය. ඒ තුල විනාඩි 5ක් පමණ සිට පරියන්කයට ගොස් හොඳින් සැහැල්ලුව ඉඳගෙන ඉරියව්ව දෙස විනාඩි 5ක් පමණ බලමින් සිටියේදී බෙල්ල සහ හිස කැරකෙවෙමින් වගේ උඩට ඇදී ගියා. දැන් මම මූලික කර්මස්ථානයට එළඹෙමි. ආස්වාසය හා ප්‍රස්වාසය දෙස විමසිල්ලෙන් බලන විට එහි දිග බවද කෙටි බවද හඳුනාගත් අතර එය චක්‍රාකාරව සිදුවන බව පැහැදිලි විය. ඊතා සුළු කාලයකින් එය තනි ඉරක් මෙන් වී හඳුනාගත නොහැකි විය. වෙනදා මෙන් කිසි අවහිරයකින් බාධාවකින් තොරව එසේ වූ අතර ඊතා ඉක්මනින්ම වතුර යට ගිරෙනවා මෙන් දැනුනි. පසුව ඊතා සුවපහසු අවකාශයකට පැමිණුණා. එවැනි සුවපහසු වේගයක් සාමාන්‍ය ගෘහ ජීවිතයක් ගත කරන අය වශයෙන් අප කෙසේනම් පරිහරණය කළ හැකිදයි උපදෙස් දෙන්න ලෙස ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. අවසාන වාක්‍ය ලස්සනයි ප්‍රශ්නේ අහලා දින හැටි ලස්සනයි. මුදි මේ ලැබිච්ච තෑග්ග බාර ගන්න බැරි කමනම තියෙන. අපිට තියෙන හෝනියම ඔච්චරයි. ගෙදෙට්ට අමුත්ත එනකොට අපි දොර වහලා කියනවා දැන් ඉන්න එපයි කියලා. ඉතින් ඒක නිසා ඒකට තියෙන මූ දේවි මුස්පෙන්තුකම කියලා කියන්නේ. මේ ලැබිච්ච තෑග්ග පිළිගන්නේ නැහැ. ගෙදෙට්ට එන අමුත්ත පිළිගන්නේ නැහැ. එයාට සැක කරනවා. අකුසලයක් අධර්මයක් කෙනකොට දොර දැරලා දොර දැරලා ගෙට අරගන්න. ඉතින් ඒ නිසා සද්ධර්මයට සාදර වෙන්න, සත්පුරුෂයෙක් වෙන්න, ඒ නිසා ගිහිකම පැවිදි ගිහිකම පැවිදිකම ගෑනු පිරිමිකම් ඔක්කොම අපි ඔළුවට දාගත්ත විකාර ටිකක් ඔක්කොටම යටින්නේ manussකම තියෙන්නේ. manussකම අමතක කරන්න එපායි ගිහිකමක් මතු කරන්න. manussකම අමතක කරන්න එපායි ගෑනුකම පිරිමිකම මතු කරන්න. බුදුරජාණන් වහන්සේ කියන්නේ ඔක්කොම ওই කම් පැත්තක දාලා manussකම මතු කරගන්න. මිනිස්සුයෙකුට විතරයි බුදු වෙන්න පුළුවන්. ඒ මනුස්සයා ගිහිගේ කියලා කෙනෙක් කියාගන්නේ එයා විසින් තමයි. ඒ ගිහියොම තමයි පැවිද්ද වෙන්නේ. ඕකට වැඩි වෙලා යන්නෙත් නැහැ. ඉතින් අර ගිහිකම ඉස්සර කරගෙන ඥානකම ඉස්සර කරගෙන පිටිමකම ඉස්සර කරගෙන ඒ දේවල් මතු කරනකොට හොඳට මතක තියාගන්න සද්ධාව අඩු වෙනකොට සැකේ වැඩි වෙනවා සැකේ වැඩි වෙනකොට සද්ධාව අඩු වෙනවා වගේ ඔය එක එක කන් ඉස්සරහට ගන්නකොට manussකම නැති වෙනවා අපි ඔක්කොම එකම මනුස්ස පද්ධතියේ ඉන්නේ බුදුහාමුදුරුත් ඉන්නේ අපේ පන්තියේමයි. ආය වෙන දැනක ඇත්තේ නෑ බුදුරජාණන්සේක ශ්‍රීමක දේශනාමි කියලා තියෙනවා මම මනුස්සෙක් මං ගාන්ධාරෙක් නෙවෙයි යක්ෂෙක් නෙවෙයි ප්‍රේතෙක් නෙවෙයි භූතෙක් නෙවෙයි බ්‍රහ්මණෙක් නෙවෙයි කියලා. ඉතින් මේ මනුස්සකම තියෙද්දි මේ ගිහිකමයි ඒවා මෙයා මතු කරගන්න එකට මට සාක්ෂි වෙන්න බෑ. මම සාක්ෂි වෙන්නේ අපි ඔක්කොම මිනිස්සු කියන තැන. ඒ නිසා මේ ඔක්කොම විස්කම් කරන්න පුළුවන් වෙන්නේ මිනිස්සුයන්ට පමණයි. ඒ නිසා බුදුහාමුදුරුවෝ ඇත්ත නිසා භාවනාව හරියනවා අපේ තියෙන කුප්පකමට අපි ඒක සැක කරනවා. අපි තියෙන වෙන මොකද්ද කියන්නේ කුප්පකම කියන එක තමයි මගේ ළඟ තියෙන වචනයක එච්චර හොඳ වචන නෙවෙයි. එහෙම නැත්නම් මෝඩකමට, තකතිරුකමට, අමනකමට, මරිකමට, කන්ද අන්ධකාරයට, අවිද්‍යාවට මේ වෙත පැමිණෙන එක ප්‍රතික්‍රියා කරනවා. අකුසලයක් එනකොට ආ දොර ඇරලා බාර ගන්න. අනේ මෙහෙම තණ්හාවක්. අනේ මෙහෙම ආසාවක් මිනිස්සෙනේ තියේයිද මේ ගැළවීමක්. ඒ නිසා දැන් බුදුහාමුදුරන්ට සද්ධාව කරලා මේක භාවනා ප්‍රතිඵලයක් කියලා ප්‍රතිපදාව ඉදිරියට යamak කියලා බාරගන්න මේ පස්ස ඇහැල්ලා බලමම ගෑණියෙක්ද පිරිමියෙක්ද කිහියෙක්ද නැද්ද කියනව හොයන්න යන්න එපා. එහෙම ඇල්ලුවොත් අරක ඇතැල්ලා මේක අහුවෙයි. ඒ නිසා ගිහිකම අතහැරලා මනුස්සකම මතු කරගෙන භාවනා කරොත් ප්‍රතිඵල තියෙනවා. මං හිතනට වැඩි මට හොඳට දැන් පේනවා ඉස්සර මයිලක තිබුණට වැඩිය මට පේනවා භාවනා කරොත් ප්‍රතිඵල තියෙනවා එකම දේ තමයි මේ අමනියෝ මෝඩයෝ තකදීරෝ ප්‍රතිඵල බාහිර ගන්න ලෑස්ති නැහැ ප්‍රතිඵල වලට මූණට කෙල ගන්න ප්‍රතිඵල වලට උණු වතුරක් ගන්න ඉතින් બોලේ ඉතින් මම මොකද කරන්නේ ඉතින් බුදුහාමුදුර මොකද කරන්නේ එකම දෙයයි වඳින්න වටින්නේ මෙහෙම තියේදී දිගට භාවනා කරනකොට දවසක තීරණා කාපු රාත්තල් ගාන බොක්කේ තියෙන රාත්තල් ගාන තේරෙනවා මඩ. අයියෝ. අපි යනවා ඊගා ප්‍රශ්න. ගරුතර ස්වාමීන් වහන්සේ මම ආනාපාන සති භාවනාව කරගෙන යාමේදී ටික වේලාවකදී විනාඩි 10ක් පමණ හුස්ම ඇතුල්වීම හා පිම්වීම නොදැන්න තරමටම සියුම්ය. ඉන්පසුව නොදැනී ගොස් එක් වරම තිගැස්සී නැවත මූල කර්මස්ථානය වන ආනාපානය දැනේ. මෙය විඩෙන් විඩේ සිදුවේ. මෙසේ සිදුවෙමින් ඕනෑම කාර්යයක් සිටිය හැකි බව දැනේ. එහෙත් සමහර දිනවල ආනාපාන සඳහා වාඩි වූ විට ආනාපානයට හිත ගැනීමට අපහසු වේ. ඉතින් ආනාපානයට හිත රඳවා ගැනීමට උත්සාහ කරමින් සිටියේදී ක්‍රමයෙන් කකුල්වල හා දණහිතොල ඉඟ ප්‍රදේශයේදී ඉතා දරුණු වේදනාවක් හටගනී. එවිට එම ශරීරයේ වේදනාවට හිත යොමු එසේ වේදනාවට හිත යොමු කරමින් වාඩි වී සිටින ඉරියව්වටම ගැනද මෙනෙහි කරමි. වාඩි වී සිටින බවද හොඳින් දැනේ. අදිස්ථාන සීලෝ පයක් පමණ මෙසේ ඔබ වහන්සේ භාවනාවෙන් නැගිට යනතුරු සිට ඇත්තෙමි. මෙසේ අධික වේදනාව දරා සිටීම හොඳද නරකද? අම්මේ බා. ආපෝ පරිසං කරන්න බිත්තර මල්ල පොඩි වෙයි. තලන්න එපා. මොකද මේ මැරෙනකොට මිනිය ලස්සන දෙන්න එපා. ඒ නිසා මේක තලාපොඩි කරන්න නැතුව කොහොම හරි කමන්නේ මේ ශරීරයට සැප ටික දී ගන්න එක තමයි කරන්න තියෙන්නේ. ඉතින් මම මොකද කියන්නේ? ඔయిత වැඩිය මොනවා කියන්නේ? අපි යනවා ඊගා ප්‍රශ්නෙට. තලන්න නම් එපා අම්මෝ මැතුරෙක්වත් පහන දෙන්න එපා මැස්සෙක්වත් තහන දෙන්න එපා. ඔක හොඳට හඳුන් තෙල් ටිකක් ගාලා තැම්පත් කරලා තියාගන්න. මොකද මේ ශරීරය විතර හොඳ කෙනෙක් ඇත්තේ නැහැ නිසා මෙයාට රිදෙන්නම දෙන්න බෑ. අපි යනවා ඊගා ප්‍රශ්නෙට. දෙදුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. මගේ මූල කර්මස්ථානයේ පිම්බීම හැකිලිම ඉරියව්වේ සිත පිහිටවාගත් පසු උදරයේ චලනය පෙනේ. මෙහිදී උදරයේ ඉදිරියට පැමිණෙද්දී පිම්බීමක් ලෙසත් පසුපසට චලනය වෙද්දී හැකිලීමක් ලෙසත් මෙනෙහි කරමි. පිම්බීම දීර්ඝ බව හා හැකිලීම කෙටි බව දැකීමට අමතරව පිම්බීම අවසානයේ තරමක තද ස්වභාවයක්ද දුටුවෙමි. දුන්නක් ඇද අතහරින විටමෙන් පිම්බීමේදී උදරයේ ඉදිරියට ඇදී එකවරම හැකිලීමට ලක්වේ. ස්වාමින් වහන්සේ පැය භාගයක් පමණ මෙසේ මෙනෙහි කිරීමේ යෙදුණෙමි. එක්වරම ඉරියව්ව වෙනස් කිරීමට සිටේ. ඉරියව්ව වෙනස් කළ පසු දිගටම වගේ නිදිමත ස්වභාවයක්ද ඇතිවිය. ස්වාමින් වහන්සේ වෙනත් බාධක ඇති බවක් නොපෙනේ. භාවනාව ඉදිරියට පවත්වාගෙන යාමට උපදෙස් පතමි. ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා. මට කලින් ලියපු ප්‍රශ්න ලිපි එකනාගේ වේදනාව පොඩ්ඩක් ඉල්ල ගන්න. එතකොට නිදිමත ඉන්නේ නැහැ. ඔව් ඒකයි ඔය දෙක හුවමාරු කරන්න දන්නේ කොහොමද තියෙන්නේ. වේදනාවක් නැති වෙච්ච ගමන් නිදි බබා දොයි. ඕනේ සැප ටික දීපු ගමන් දොයි. ඒ නිසා වේදනාවටත් පොඩ්ඩක් අර බුලත් ටික හුණු ටිකක් තියාගෙන වගේ තට්ටුවේම තියාගන්න. හිතවිලි ටිකක් ඔගේ පැත්තක තියාගන්න. සද්දත් ටිකක් තියාගන්න නැත්නම් බබා දොයි. මේ සද්ද වලට මම දන්නවා කට්ටිය සෑහෙන්න තරහින් ඉන්නේ කියලා. ඒ සද්ද නැහනේ මාලිගාවත් ලී මෝල වගේ. දැන් මේ මෝල නිසා මේ මෝල වැඩ කරන්නේ නැහැ. මොකද මේ නිදාගෙන ඉන්නකොට ටක් ගාලා මේ සද්ද ඇහෙනවනේ. ඒ නිසා නිල්ලම භාවනා මධ්‍යස්ථානයේ මේ වගේ භාවනා හොල් එක පියවර හතරක් බහපුවාම කුස්තිය. ඉතින් ඒ දවස්වල හල්ලි තිබුණේ නැහැ මොනවක්වත් කරගන්න අලාවෝ මාත්‍ය ඔහොම තමයි අපිට හදලා දුන්නේ. ඉතින් හදපු ගාන සේරම බැන්නා මේ කුස්සියයි භාවනා ශාලාවේ කොහොම කරනද ලීලසෙන් ඉඳපු ගාන ඩෝංගල පොල් කියලා බිදිනවා. ඒ නැත්නම් ඉඳපු ගාන දරගෙඩක් පලනවා. නැත්නම් ඉඳපු ගාන පිංගම් කෝප ටික අතාරිනවා. ඉතින් කට්ටිය උඩ ගිහිල්ලානේ එන්නේ. නිල්ලමට ගියාට පස්සේ ආය භාවනා කරන්න ඕන කොහොමද සමාධිගත වෙන්නේ. ඒක බොහොම නිශ්චල තැනක්. ඉතින් ගොඩින් මහත්තයාට අප්සෙට්. ඇින්න කොම්පියුටර් වල ඉඳගෙන ඇවිල්ලා මන්ද ඔය දීපු ගාන ඕන භාවනා කරනකොට පොල් ගියා බින්දිනවා ඩෝංගාන. ඉතින් පස්සේ බලනකොට කොඩින් මහත්තයා දැක්ක පොල් බින්දේ නැත්තම් කට්ටිය දොයි වෙනවා. මොකද හොඳට හේතු වෙලා වාඩි වෙනවා. ඉතින් ඒ නිසා අර ලීන ලීන මේ ලිය මේ ගොඩින් මහත්තයාට පුළුවන් නම් එහා පැත්තෙත් කුස්සියක් හදනවා. ඒ නිසා මතක තියාගන්න මේ සැප දුන්නොත් මේ ශරීරය යන්නෙම රුයිතට. නිතරම මේක අවදි කරලා තියාගෙන ඉන්න ඕනේ. අවදි කරලා තියාගෙන ඉන්න මූල කර්මස්ථාන එච්චර රුචි නෑ. සැප දුන්නොත් බුදිනවා. ඒක නිසා මේ වේදනා හිතවිලි සද්ද ටික තමයි මේක සමබර කරන්නේ. ඉතින් ඒක දන්නේ නැත්නම් ඒ බරු ටික පාවිච්චි කරන හැටි ඒ වේදනාව වෙනකොට වේදනාවට බයින්නවා ඊට පස්සේ නිදිමත වෙනකොට නිදිමතට බයින්නවා. මේ දෙකම පොඩ්ඩක් කලවම් කරගත්තා නම් නිදිමතයි වේදනාවයි ජොලිය ගමන යනවා. කොච්චර කල්යයිද කියලා හිතන්නේ ඒ වගේ මේ වේදනාවේ යහ ප්‍රතිඵලය දකින්නේ ඒ වගේ මේ සද්ද ඇහිලක පාට ගැසිලා එන එක යහ ප්‍රතිඵලයේ දකින්ද කොච්චරක් රැඩිකල් කල්පනාවක් ඕනද කියලා විප්ලවීය චින්තනයක් ඕනද කියලා මේ හැම බාධාවකම තියෙන පාඩමක් හැම බාධාවකම තියෙන ධර්මතාවයක් ඒක හරි හරියට පාවිච්චි කරන්න දන්නවනම් ඒ මනසයා පොලොස් බම්බලකට දාන්න ලුණු ප්‍රමාණය දුරු ප්‍රමාණය හරියට දන්නා වගේ මාදි ප්‍රමාණය දාලා ඒක හරියට පදම් කරගන්න. දැන් පොළොසඹළු වෙන මනසයාගේ අතේ වාසියේ ලුණුත් තියෙනවා කහක් තියෙනවා ඔක්කොම අඩුම කැඩුම තියෙනවා තිබුණු පළියට දාලා හරියන්නේ නැහැ. ඒක එක සැරයක් දාලා යදලා ඊට පස්සේ ලුණු බලලා ආයේ අවශ්‍ය ප්‍රමාණයට දාන්න ගියාම වෙන කාටවත් කියලා දෙන්න බෑ. ඉතින් ඒ වගේ මේ තියෙන කරදරයි මූල කර්මත්තානේ තියෙන පහසුකම් ටිකයි සමබර කරගන්නවා කියන එක ඔය gedara dore ජීවිතේට වැඩිය අමාරු. පොළොස් සම්බුලක් එදනට වැඩිය අමාරු. ඉතින් නිසා මේ දෙන්න ලියුම් දෙන්න ලියපු දෙන්න මාරු කරගන්න. ඉතල එක්කනාගේ වේදනාව ටිකක් පස්සේ එක්කනා ගන්න. ඉස්සර එක්කන වේදනාව එක්කනාට නිදිමත පොඩ්ඩක් දෙන්න. සමබර වෙච්ච දවසේ තේරෙයි මේ එකක්වත් විසි කරන්න දෙයක් නැහැ. ඒකට කියන්න තියෙන්නේ මනුස්ස ලෝකේ තියෙන දිවෝසු දිවබොජුන් දිවබොජුන් කියලා කියන්නේ මී පැණි වලට. ඒ මීපෙනි හදන්න මීමැස්ස ලෝකේ ඔක්කොම දේවල් ගන්න අතර අසුචි ටිකුයි මූත්‍රා ටිකුයි ගන්නවලු ගාන හදන්න. ඉතින් අපි රාජභෝජන වශයෙන් බලඳන්නේ. මොකද අපේ ගෙදර කුණු කාණුවක් තිබුණා. ඒ කුණු කාණුවේ මීමැස්සු ඇවිල්ලා වහනවා. ඒ පැත්තේ හිටිය මිනිස්සේ මීමැස්සයි කියලා උට කියන්නේ ඌ කාගේ හරි තියෙන මීමැස්සි ප්‍රතිව හොරකම් කරලා ගෙනත් දෙන ඕනෙම කෙනෙකුට. ඒවල වල මීපැණි හදන්නත් උදව් කරනවා. උට කිව්වහම අර ගෙදර මී පොදිය උල්ලලා මෙහාටත් ගෙනත් දෙනවා. ඉතින් මයිලගත් මීවද ගැදෙන මම බණ්ඩේ මොකද මේ මීමැස්සෝ කාණුවේ වහන්නේ ඊට පස්සේ කිව්වා මේ මීමැස්ස මීපැණි හදනකොට අසුචි මූත්‍රා ටිකක් ගන්නවා ඒක තමයි පදම එන්නේ ඒකල්ලි වෙලා ඒක රාජභෝජන වශයෙන් තමයි රජුරුවන්ගේ ආසනයට යන්නේ රත්තරන් භාජනේ රත්තරන් හැන්දේ ටික ටික තොල ගන්න ඒ නිසා මේ විසි කරන්න මොනවත් මේ ලෝකේ නැහැ. මේ ලෝකේ තියෙන ඔක්කොම ලෝකෙට ඕනේ දේවල් නිදිමතත් අවශ්‍යයි. වේදනාවත් අවශ්‍යයි. ආස්වාසෙත් අවශ්‍යයි. ප්‍රසවාසෙත් අවශ්‍යයි. මේක හොඳට කරලා කරලා කරලා මේක සමව කරන්න. මේක එදනවා කියලා කියන්නේ. මේ සමතුලිතතාවය. ඒක මනුස්ස ලෝකෙට අයිති නැහැ. විෂම දේවල් මනුස්ස ලෝකෙට අයිති සමවෙච්ච ගමන් මනුස්සත්ව ඉක්මවනවා. ඒ නිසා මේ ඔක්කොටම චෝදනා කරන්න නැතුව කාටවත් කියන්නේ නැතුව පැමිණෙන්නේ මේකයි මේකට කළ යුත්තේ මේකයි කියලා එකට එක එකට එක දන්නවනම් ටික කාලයක් යනකොට බුදුහාමුදුරුවෝ Taman තුලම ඉන්නවා. ඒ නිසා අද වෙනකොට බරපතල ප්‍රශ්න නෙවෙයි අහන්නේ බොහොම සුදු සූක්ෂම දේවල්. හැබැයි බරපතල ප්‍රශ්න වල හේව නැල තමයි ඔකේ තියෙන්නේ. ඒක නිසා අපිට උත්තර දෙන්න කවුරුවක්වත් නැහැ. අපිට එකයි තියෙන්නේ මොන දහං ගැඩි දාලා හරි සතිපවත්තක්. ප්‍රතිපවත්තනකොට එන්නේ එන්නේ එන්නේ ඔය පදම බුදුම විදියට එන්න පටන් ගන්නවා. එතකොට ඒක හරීම සුකෝභෝගී ධනවාදී ක්‍රමයකට එන්න පටන් ගන්නවා. මුලදී අපි හිඟා කකා අමාරුවෙන් තමයි උපයන්නේ. හැබැයි ලස්සනම ජීවිතේ තියෙන අර හිඟා කකා උපේන වෙලාවේ. ඔක්කොම ලැබෙන වෙලාව වෙනකොට ඒක එච්චර දෙයක් නෑ. මොකද කොහොමඩක්වත් හම්බ වෙනවනේ. ඒ නිසා මේවා තම තමන්ම තම තම නැන පමණින් දැනගන්නේ කියලා සම්බර කිරීම රතා කාලේ පහළ වේවා කියලා අපි යනවා ඊගා ප්‍රශ්නෙට. ගරුතර ස්වාමීන් වහන්සේ මෙය මා නිස්සන්න වනයේට පැමිණි පළවෙනි අවස්ථාවයි. සක්මන මූලික කර්මස්ථානයේ උපදෙස් පරිදි වම දකුණ ලෙසත් අනතුරුව পায়ට දැයෙන විට විවිධ ස්වභාවය තද බුරුල් ලෙසත් මෙනෙහි කරමින් පැයකට ආසන්න කාලයක් සක්මන් කෙලිමි. එහි අවසාන භාගයේදී මගේ දෑස් පියවීම සිදුවිය. තවද දෑස්චෝට දැඩි සිසිල් ගතිය දැනුනි. එය නිදිමත ස්වභාවය නක් නොවේ. මන්ද සක්මන අතරමඟදී පිට ශබ්දයක් හෝ රූපයකට සිත ගමන් කළ විටදී එම ස්වභාවය නැති යයි. සක්මන අවසානයේදී මා එම සතියෙම හිත පිහිටවාගෙන පර්යංකයට පැමිණෙමි. එෙහිදී මුලින්ම කය ඉරියව්ව මෙනෙහි කර කය දෙස බැලුව විට පිම්බීම හැකිලිම නිරීක්ෂණය කෙලිමි. අනතුරුව ඒ දෙසම බලා සිටියෙමි. එහිදී දැඩි කරවල ගතියක් පැමිණි. අනතුරුව මගේ දෑස් එක් කර තිබියදී ඈත් වන්නාක් මෙන් දැනේ. හිස පහතට නැමේ. කට ඇරෙන්නාක් මෙන් දැනේ. මා ඒවා තිබියදීම පිම්බීම හැකිලිම දෙසම බලා සිටීමේ. ඒද අතුරු දහන් විය. ටික වේලාවකින් දෑස් නලියන ස්වභාවයක් ඇති ඉබේම දෑස් ඇරීම සිදුවේ. එවිට මා දැස් ආයාසයෙන් වැසූ විට සතිය බිඳේ. මගේ මේ தત્ත්වය කාරුණිකව පහදා දෙන්න. භාවනාව ඉදිරියට කරගෙන යාමට ඔබ වහන්සේගේ උපදෙස් පතමි. අර ඒ අනිත් ඇඟවල සතිය පවත්වන්නට ඒක විස්තර වෙනවනේ. ඇත්ත එක ඇරෙන්න හැදුවට ඇරලා තියලා භාවනා කරත් ප්‍රශ්නයක් නැහැ. වැහුවට පස්සේ සතිය බිඳුනට ප්‍රශ්නකුත් නැහැ. ආයෝක හදන්න පුළුවන්. ඇත්තටම කියනොත් සතිය බිඳින්නේ නැහැ. බිඳිනවා කියලා මේ කනපින්දම් ගහන්න නිසා තමයි පශ්චාත්තාවයක් එන්නේ. ඒ නිසා ඇත් දෙක ඇරලා තියෙනවනේ අරගෙන තියෙන්න අරින්ද. එතකොට සතිය බින්දෙන්න පුළුවන් නේ මොකද කාපට් එක පේනවා බිම පේනවනේ. ඉතින් උඹනේ අරගත්ත බොහොම දෙයක් කරගන්නේ මට මොකද? මම කියන්නේ කියන්නේ මේනේ. ඊට පස්සේ මම වැහුවයි කියන්නකො. එතකොට සතිය පොඩ්ඩක් කැළඹෙනවා. කැළඹුණාට කැඩෙන්නේ ආන ඒ බව විශ්වාසය ඇති වෙන්න කොච්චර කල් භාවනා කරන්න වේවිද කියලා හිතන්න. බොහොම ලේසියට අපි කියනවා අනේ ඇත්ත එක වහපුවම සතිය කරනවා කියලා. මොකන්ද මේ සතිය කියන එක නිකන් මේ රට උණු කෑල්ලක් වගේ වුණ බිජ්ජක් වගේ එකක් කියලා හිතන්නේ. නෑ, ඒක කඩන්න පුළුවන් එකක් නෙවෙයි සතිය කියන්නේ. ඔයගොල්ලෝ හිතන තරම් ලේසි නෑ. ඒ නිසා කැඩෙන්නේ නෑ කියන විදියෙන් බලන්න දෑත් ඇරියත්, දෑස් ඇරියත්, කොයි එක ඇරියත් සතිය කැඩෙන්නේ නෑ. කොච්චරද කියනවනම් සර්වචනංශේ සඳහන් කරනවා සතාධිපතිය තබ්බේ ධම්මා මේ මුළු ලෝකෙම තියෙන හැම ධර්මයකම සතිය අධිපතිකම් කරනවා. අසත්පුරුෂයා සතිය නෑ කියලා චෝදනා කරාට රහතන් වහන්සේ තමයි දන්නේ ආර්යයන් වහන්සේ තමයි දන්නේ සතිය කැඩිලා නැහැ කැඩෙන්නේ නැහැ ඒක කැඩෙන්න පුළුවන් එකක් නෙවෙයි ඒක සබ්බචිත්ත සාධාරණ චෛතසිකයක් මේක නොසලකා හරින්න ඕනේ තාම අපි කැඩුනයි කියලා චෝදනා කරනවා එතකොට සතිය මුසුප්පු වෙනවා මේ මං කරුකට යුතු මම මම හුවාදක් විය යුතු මට සද්ධාව කරන මේ යෝගාවචරයම මට කියනවා නැහැ කියලා ඒක සතියට කරන සාපයක් එතකොට සතිය මුසුප්පු වෙනවා මිසක් සතිය නැති කරන්න බෑ ඒ නිසා උදේ ඉඳලා හැන්ද වෙනකම් මට සතිය තියෙනවා කියන හැඟීමෙන් බලන්න කවුරුත් නැහැ අපිට නැහැ කියන්නේ. මගේම මෝඩකමයි මගේම තකතිරුකමයි තමයි නැහැ කියන්නේ නැත්නම් ඔලොමලකම. සතිය නැහැ කියන්නේ දැන් සතිය තියෙන්නේ බෑ නැත්නම් කොහොම නැහැ කියලා දන්නේ. මට දැන් සතිය නැහැ කියලා දන්නේ මොකෝ අම්මා අප්පා ඇවිල්ලා කියලා දෙනවා පන්තියේ සර් ඇවිල්ලා ගහනවා. තමන්ම නෙදන්නේ. ඒ නිසා සතිය නැති බව දන්න එක සතිය තියෙන බව දන්නාට ටිකක් හොදයි. එහෙම කියනකොට මම දන්නේ සතුටු වෙයිද කියලා. සතිය තියෙනකොට සතිය තියෙන බව දන්නවට වැඩිය සතිය නැති බවට නැති බව දන්න එක අයිට වැඩිය පොඩ්ඩක් හොඳයි. අන්න ඒකට තමයි විප්ලවීය චින්තනය කියලා කියන්නේ. රැඩිකල් වාදී කල්පනාව කියන්නේ. ඒක නිසා සතියට නෙවෙයි ඕනෙකට කියන්න පුළුවන් කඩපා. අහන්න කාට හරි වතුර රත් කරලා වතුරේ තෙත ගතිය අයින් කරන්න පුළුවන්ද කියලා? කොච්චර රත් කරත් වතුර තෙතයි. කොච්චර කෙරුවත් වතුර උඩ සම මට්ටම්. ඒ වතුරේ හැටි. ඒ නිසා අපි උපන්දා ඉඳලා සතිය තිබිලා තියෙනවා. අපි ගරු කරපු නැති නිසා සංසාරෙට ගියා. බුදුන් ගරු කරනවා කියන කෙනේ සතියට ගරු කරනවා. ඒ දා ඉඳලා නිවනට යන්නේ. කොහේ හිටියත් නිවනට යන්නේ. ඒ නිසා කරුණා කරලා සතියට බොරු කකුල් කකුල් මාට්ටු දාන්න එපා. අරියාදුකම් කරන්න එපා. නපුරු කරන්න එපා. නිතරම තියනවායි කියලා ගරු කරන්න. එතකොට ඒ අනුග්‍රහ කරනවා අපිට. නෑ කියලා ඵලයන් කියලා නොදකින් කියලා නොපතන් කියපු ගම සතිය යන්නේ නෑ. හැබැයි මුසුප්පු වෙනවා. මුසුප්පු කරන්න එපා. අසත්පුරුසයි, අසද්ධර්මයි. සතියට පුළුවන් තරම් සහයෝගය දෙන්න. ඇස් දෙක ඇරියට පස්සේ කඩනවනේ ආය සතිය වඩා. බලනකොට පෙනේ අඛණ්ඩ තිබිලා තියෙනවා. ඒක නිසා ඒ අනවශ්‍ය අභූත චෝදනා කරන්න එපා. පුළුවන් තරම් සතියට සහයෝගය දක්වලා කටයුතු කරපුවාම සතිය සමනිරයට අතු නැමුණා වගේ සම්පූර්ණ සහයෝගයක් දක්වනවා. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස මම ආනාපාන සති භාවනාව කිරීමේදී මුලදී වැగిරෙන තදි තද ගති පෙරුණත් ධාතු ලක්ෂණ මතුවේ. දැන් යම් කිසි අනන්තයක් පෙනේ. වටේම මීමැස්සෝ රාශියක් ඇවිත් අනන්තයකට වේගෙන් කැරකී ගසාගෙන යන බවක් දැනේ. මූල කමඨහණයෙම සිත පවත්වාගෙන යමි. සක්මන් භාවනාව. හොඳින් පාද දෙකේ වෙනස්කම පෙනේ. වම් පාදයේ ඉබේම සැහැල්ලු මෙන් ඉදිරියට යයි. දකුණු පාදයේ බර ඉදිරියට ගෙන යාමට සිදුවේ. මිහිරි සිතුවිලි පැමිණේනේම නැති තරම්ය. එම අවස්ථාව ඔබ වහන්සේගේ ඊයේ ධර්ම දේශනාවට අනුව අකුසල මූල තුන නොමැතිකම ඊටමත් මනාවට පැහැදිලි උනේමි. තවදුරටත් එසේම ආනාපාන සති භාවනාව හා සක්මන් භාවනාව ඉදිරියටම කරගෙන යමි. ඔබ වහන්සේට ප්‍රාර්ථනීය බෝධිකින් නිර්වාණය ලබා ගැනීමට මේ කරන සත්කාරය හේතු වාසනා වේවා. ත්වන් සරණයි. හරි. අපි යනවා ඊගා ප්‍රශ්න. ත්වන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ පසුගිය දින කීපෙහි සක්මන් භාවනාව පුරුදු කිරීමේදී සක්මන් මළුවේ පළමුව වම දකුණ ලෙස සෙමින් පියවර තබමින් පතුල්ලවට දැනෙන ස්පර්ශය මෙනෙහි කෙලෙමි. මුලදී පාදවල තද ගතියක් හා කෘත්‍රිම ආකාරයේ ඇවිදීමක් ලෙස දැනුණත් දැහැමි ඉවසීමෙන් එය පහවිය. ඇතම් මිට පියවර 20ක් 25ක් යන විට විවිධ අරමුණු ඔස්සේ සිත දෙවීමද පැවතුනි. අරමුණු ආවත් ඇවිදීමෙන් සිටන බව දැන වම් හා දකුණ පාදය නිවැරදිව තබන බවද දැන සිටියෙමි. අරමුණු වල වැළැක්වීමට වේගයෙන් මළුවේ ඇවිද්දෙමි. වේගය වැඩි කර මෙනෙහි කිරීම සිදු කරන විට අරමුණු එම එම ක්‍රම ක්‍රමෙන් අඩුවිය. මේ නිසා එදිනෙදා ජීවිතයේදී සාමාන්‍යයෙන් ඇවිදින තරම් වේගවත්ව සක්මන් මළුවේ ඇවිදීමට උත්සාහ කෙලිමි. වමහා දකුණ පාදවල ස්පර්ශය මනවින් දැනේ. දැනු අතර විසිරී නැති වී යයි. තවදුරටත් දුවන්නාක් මෙන් ලෙස වේගයෙන් පාද හිත පිහිටුවාගෙනම ඇවිදීමට හැකි බවත් අධ්‍යක්ෙක් මේ. ඊයේ සවස හා අද දින සක්මන් කරන විට નિરાයාසයෙන් සක්මන සිහිය නියුතුව වන් පාදයේ දකුණු පාදයේ ලෙස සිතමින් නොකියා විය. දැනෙන විට අධ්‍යක්ෙමි. ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව තවදුරටත් කරගෙන යාමට උපදෙස් දෙනසේක්වා. පරියංක භාවනාවේදී සක්මනේදී තරම් වැඩි වේලාවක් සිත එකඟ කරගෙන නොහැක. ආනාපාන භාවනාවේදී ආස්වාසය ප්‍රස්වාසය දෙස සිත යොමු කරගෙන සිටින විට ආස්වාසය ප්‍රස්වාසය දැනෙන අතර දීර්ඝ හුස්ම සියුම් මහා යන සතිත් අධ්‍යක්ෂෙමි. නමුත් විනාඩි 15ක් 20ක් යන විට දෙපා හිරිවැටෙන අතර භාවනාව කර ගැනීමට සිදු කර ගැනීමට නොදේ. ඉරියව් මාරු කළත් නැවතත් විනාඩි 15ක් 20ක් යන විට නැවත පාදවල වේදනාවක් දැනේ. පරියංක භාවනාව දීර්ඝව සිදු කිරීමට ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. ත්වන් තරණයි. මේ පරියන්ක භාවනාවේදී එක වාක්‍යයක් දාලා තිනවා හිත එකඟ කරගන්න අමාරුයි කියලා. ඉතින් මේ හොඳට මතක තියාගන්න මේ වැඩමුළුව හිත එකඟ කරන වැඩමුළුවක් නෙවෙයි. හිත නන්නත්තර බව දැනගන්න වැඩමුළුවක්. ඉතින් ඒ නිසා පරියන්කක්මට වැඩිය පරියන්කේ හොඳට තේරිලා තියෙනවා. ඉරියව අමාරුයි මාරු කරනවා මාරු කරලා පස්සේ තාය අමාරු වෙනවා. ඉතින් මේ ඔක්කොම තියෙද්දී එකඟතාවේ නැති වුණාට ක්‍රියාවලිය පිළිබඳ පොත් බැීමක් තියෙනවනේ විස්තර දැනුමක් තියෙනවනේ. ඉතින් ඒකට සාදර වෙන්න දන්නේ නැත්නම් ඒක භාවනාව කියන එක දන්නේ නැත්නම් නැත්නම් ඒක තමයි මේ සතිය තියෙන බාට ලකුණු කියලා දන්නේ නැත්නම් හැමදාම කටුකොහලක තමයි ජීවත් වෙන්නේ. ඒ නිසා අපි හිත එකඟතාවයේ පොඩ්ඩකට පැත්තක තියන්න. එකඟතාවය නෙමෙයි හිතේ ස්වභාවය බලන්න. සක්මණිනකොට මෙහෙමයි. ඒක ටිකක් පුළුවන්. මොකද ක්‍රියා ශක්තියක් තියෙනවනේ. පරියන්කට ආවට පස්සේ කය ක්‍රියාත්මක අඩු වෙනකොට හිත දොඩමළු වෙන්න ගන්නවා. ඉතින් ඒක දෙක පෙන්නලා දෙන්න ඕනේ. ඒ කයට පරියංගකට සාපේක්ෂව සක්මණ මෙහෙමයි සාපේක්ෂ සක්මණ සාපේක්ෂව පරියංගක මෙහෙමයි කියලා පෙන්ලා දුන්නට පස්සේ ඒ එකඟතාවය වෙන ගොඩාක් කල් යනවා. ඉස්සල්ලා මේ ප්‍රകൃතිය දැනගන්න මේ තමයි මගේ හැටි. මේක මේ භාවනා කරපු නිසා වෙච්ච එකක් නෙවෙයි හැමදාම ඔහොම තමයි. දැන් තමයි බලන්නේ. බලපු නිසා පේනවා. පේනුනොත් නම් කවදාක හොඳක් නැහැ. මේක දකින්න හොඳක් නැහැ. දෙතිස් කුණපයක් තියෙනවා. අනිත්‍යතාවය තියෙනවා. දුක තියෙනවා. අනාත්මය තියෙනවා. නිසා දකින්න දකින්න දකින්න හම් වෙන්නේ මේකේ ආදීනව පක්ෂේ ඒ නිසා අර ශරීරයට ආස කරන කෙනා ජීවිතයට ආස කරන එකනා භවනා කරන්න කරන්න කරන්න කරන්න උපයන්නේ මේ අනිත්‍ය දුක්ඛ එහෙම නැත්නම් මේ අසුබේ එහෙම නැත්නම් මේ පිළිකුල. ඉතින් ඒ නිසා ඒකට ලෑස්ති වෙලා ගියොත් මේකේ නාට ගොඩක් හම්බෙලා තියෙනවා. ඒත් නමුත් ප්‍රතික්ෂේප කරලා තියෙනවා මොකද මේ බලලා තියෙන්නේ එකඟතාවේ. හිතේ එකඟතාවේ. එකඟතාවේ එයි මේ ලැබිච්ච දේ ලාභයක් බව තේරුම් ගත්ත දවසට. මීටත් වැඩිය විස්තර හොයන විදිහට මීටත් වැඩිය විස්තර වාර්තාවට ඇතුල් කරන විදිහට මේ විස්තර වලට සාදර වෙන්න මේ විස්තර කියන්නේ සතියේ තියෙන බවට පැහැදිලි ලකුණක්. දල වශයෙන් කියන්න පුළුවන් ඒ වගේ වේදනාවක සද්ද හිතවිලි කරදර තියෙනකොට ආනපාන වගේ දේවල් බලන්න එපා මේ සද්ද හිතවිලි තියේදී ඉඳගෙන ඉන්න බව දැනගන්න පුළුවන් ද බලන්න. ඇවිදිනව නෙවෙයි කියන එක. සක්මන් කරනකොට යම් කරදර බාධක තියෙනවනම් වම දකුණු වශයෙන් යන්න එපා. මම දැන් ඉඳගෙන නෙවෙයි මම දැන් ඇවිදිමින් නේද ඉන්නේ කියලා බලන්න මේ දෙක දන්නවනම් අපි ඒකට සතිය කියලා නමක් දාගමු. ඔය හිතෙන් තරම් ඒක පවත්වන්න අමාරු නෑ. හැබැයි ඒක තමයි පළවෙනියෙන් කළ යුතු දේ. ඒක තමයි පළවෙනි පාඩම. ඒක ඉගෙන ගන්න නැතුව හිත එකඟ වෙන්නේ ඒක නිසා මේ තොරතුරු බලන භාවනා පැත්තෙන් බලනකොට නම් හරියටම හරි. ඒ කියන්නේ යෝගාවචරය පශ්චාත්තාප වෙනවා. මොකද එයා බලාපොරොත්තු වෙන්නේ වෙන මොකද්ද? ඒ ප්‍රශ්නෙට නම් උත්තරමයි ළඟ නැහැ. නමුත් මට කියත හැකි මේක තමයි භාවනා ප්‍රතිඵල. ඒටි ඒක නිසා කරුණාකරලා භාවනා කියන්නේ මොකද්ද? සතිය කියන්නේ මොකද්ද කියන කොහොඳට නිර්වචනය කරගන්න නැවතත් මූලික උපදෙස් අහන්න. ඒකට නැවතත් කමඨහන් වාර්තාව ලියන හැටි බලන්න. ඒ දෙකම මේකේ ලැසඳ වෙලා තියෙනවා. නමුත් කොච්චර මොනවා දුන්නා සතුටු වෙන්නේ නැති හිත කොච්චර භාවනා කරුවත් පශ්චාත්තාපනේ මොකද බලන්නේ හිත එක එකඟ කරන්න. සමාධිගත කරන්න. ඒක ඉක්මන් වැඩි. ඒ නිසා සතිය තියෙන බවට සතුට වෙනවනම් මේක ඇත්තට ප්‍රශ්නයක් නෑ. මෙච්චර ඇත්තට කනගාටු වෙන්න දෙයක්වත් නෑ. මෙවැනි කෙනෙකුට නැවත මූල කර්මස්ථානයේ ඇහිම නැවත කමඨහන් වාර්තා ලියන හැටි කියවීම උගාක් වැදගත් වෙනවා. එරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මගේ මූල කර්මස්ථානය ආනාපාන සතියයි. පරියංකේ වාඩි වී ඉරියව්ව දෙස හිත යොමු කළ ටික වේලාවකින් නාසයේ කෙළවර මද සීතලකින් යුක්තව දිගු ආශ්වාසයක්ද මද විරාමයකින් උණුසුම් කෙටි හා වෙනත් වේගවත් ප්‍රශ්වාසයේද දැනුනි. නමුත් අද දිනේ ඉරියව්ව දෙස බලා ආශ්වාසයේ ප්‍රශ්වාසයේ දුටුවද ඊතා කෙටි වේලාවකින්ම ආශ්වාස ප්‍රශ්වාසය නොදෙනී යයි. නින්ද වැනි සුවදායි බවක් වැටහි. නැවත බාහිර අරමුණකින් ඇහැරි හුස්ම රැල්ලට සිත යොමු කළද නැවතත් පෙර තත්වයටම පත්වේ. මේ දිගින් දිගටම සිදුවවද වෙනදාට වඩා පරියංකේ වාඩි වී සිටීමට හැකියිය. හුස්ම රැල්ල නොදෙනී ගිය විට ඒ අවස්ථාවක ඒ පිළිබඳව මෙනෙහි කළ විට නැවත හුස්ම රැල්ල දැනුනි. නමුත් ඉන්පසු නොදෙනී ගිය විට ඒ දෙස බලා සිටීම පමණක් සිදු කෙලිමි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මා ආනාපාන සතිය වඩන ආකාරය නිවැරදිද? වහන්සේ පැහැදිලි කර දෙන තේක්වා. මෙයාටත් අර වේදනාව වැඩි එක්කනගේ වේදනාව පොඩ්ඩක් කිල්ල ගන්න වෙනවා. වේදනාව නැති වුණොත් තමයි නිින්දෙන්නේ. එනිසා නිින්ද නැතර කරන්න නම් ඉදි කට්ටක් හරි ළඟ තියාගෙන පොඩ පොඩ ඇන ඇන ඉඳ එතකොට නිින්ද යන්නේ නැහැ වේදනාව ගෙන්න කනකොට. ඒ නිසා ඒ දෙක සමබර වෙලා තියෙනවා. වීර්ය අඩු වුණොත් ඔය මේ ඇවිසිලා අඩු වුණොත් නිදිමත ගතිය යනවා. වේදනාවොත් ඇවිස්සෙනවා. ඔය දෙක අතර සමවර භාවයක් ගන්නකම් මේ වගේ ප්‍රශ්න මතුවෙනවා, සැක මතුවෙනවා. භාවනාව නම් ඉදිරියට යනවා. ඒ නිසා මතක තියානින්න යම් වෙලාවක ඒ ආනපන දැනෙන්නෙත් නැහැ, වේදනත් නැහැ. හුදුවට තැම්පත් වෙච්ච වෙලාවේ ඒ විදිහට නිදා ගන්නව වෙනව නැත්නම් හිත ඇකිලෙනව වෙනවට හිත හැංගී ගන්නව වෙනවට ඒකට සම්පූර්ණ අවදි වෙන්න පුළුවන් නම් දැන් මේ වෙලාවේ ට්‍රැෆික් ජෑම් එකේ හිටපු වාහනයක් තදබදයක හිටපු වාහනයක් දැන් හිස් පාර හම්බෙලා තියෙනවා දැන් යන්න ඕනි. තෙපර බබා ඉන්න එපා. නිදා ගන්නත් එපා. මේ වෙලාව ගමන කර ගන්න ඕනේ කියලා දන්නවනම් එයාට තේරෙයි වේදනාව ආපු වෙලාවේ මේ තරම් වේගයක් ගන්න බෑ. ඒ වෙලාවේ පුළුවන් යන්තම් ඉඳගෙන ඉන්න බව දැනගන්න විතරයි. ඒ නිසා මේ වාස් භාවනාවේ ලැබිච්ච ක්ෂණය උපයා ගන්න ලද ක්ෂණ සම්පත්තියක් බවට පත් කර ගන්නවා කියන එක හැමෝටම බෑ. මේ දක්කල් ලංකාවේ ලොතරැයි මණ්ඩලයේ සුවිපැදිච්චි කී දහහක් ඉන්නවද? කාටද පුළුවන් උනේ සල්ලි පරිපාලනය කරන්න? ලැබුණාට සල්ලි සුවිප් එකෙන් හම්බෙන සල්ලි කවදාකවත් පිටින්නේ නැහැ. කදාවත් නැහැ. හම්බ කරන සල්ලි වගේ නෙමෙයි. ඒ නිසා හම්බ කරන මනුස්සයගේ සල්ලි මිනිහ දාන්න වටනාකම. සුවිප් වලින් හම්බෙච්ච මිනිහ තිබුණට දෙය පල්ලෙහාට වැටෙනවා. ඒ නිසා නමුත් භාවනා යෝගාවචර දැනගන්න සුවිප් එකෙන් හම්බුණත් හම්බ කරලා හම්බුණත් මේ වටිනා ධර්ම ඒක ආවට පස්සේ ඒක රැකගන්න එක එක ක්‍රමයයි මේකට තියෙන්නේ ලෑස්ති වෙලා යන්න. ලෑස්තිලා ගියොත් ලැබිච්ච එක දරන්න පුළුවන්. ලැබිච්ච එක රැක ගන්න පුළුවන්. එහෙම නැත්නම් එනවට වැඩි වේගෙන් මෙව යනවා. ඉතින් ඒ නිසා වේදනාව ආවත් ඔය කියන හිත විවේක වෙන ගතිය ආවත් ওই දෙක මේකෙන් මේක ඒකට මේක සාපේක්ෂතාවය ඒකෙන් මේකේ තියෙන අන්‍යෝන්‍ය සම්බන්ධතාව දැනගන්න බැරි වුණොත් හැමදාම යෝගාවචර එකක් ලැබුණයි කියලා සතුටු වෙනවා අනික ලැබුණයි කියලා කනගාටු වෙනවා. ඒ කාම ලෝකේ වගේම තමයි. ඒ නිසා මේ කොයි එක ලැබුණත් ඒකට මේක මේකට ඒක දාලා සමබර කරන හැටි පදම ගන්න හැටි උංගා කල්යන්කන් සිද්ධ කරන්න වෙනවා. හැබැයි මේ සෑහෙන දුරට මූලික දේවල් ගොඩ ගාගෙන තියෙනවා. අර සියුම් පදම ඒකට කියනවා ෆයින් ටියුනින් කියලා කරන එක නිතරම අපි දන්නවා ඉස්සර රේඩියෝ වල FM එන්න ඉස්සලා කාලේ ඒ ෂෝට් ටියු channel එකක් දාගත්තොත් ඒක නිතරම එහාට මෙහාට වෙන. ඉතින් අර fine tuning හදා හදා ඉන්න ඕනේ රේඩියෝ එක අහන්න. FM ආවට පස්සේ ප්‍රශ්න නැහැ. ඉතින් ඒ නිසා ටියුන් කරගත්තට බෑ. රේඩියෝ එක හරියට channel එක අල්ලගත්තට බෑ. නිතරම fine tuning තියෙනවා. ඒක දන්නේ නැතිකම තියෙන. ඒක එච්චර ලুকু බරපතල වැරද්දක් නෙවෙයි. නමුත් ඒක කවුරු කියලා දෙන්නේ නැහැ. ඒ වෙලාවට මොකද්ද කරන්න ඕනේ? මේක වෙනුවට මේක කරන්න ඕන කියන එකේ ඔක්කොටම පොදු එකකටත් අයිල තමයි ලෑස්ති වෙලා යන්නේ. එතකොට විතරක් තමයි ළඟ තියෙන අඩුම කඩුම තේරුම් ගන්න පුළුවන් නැත්නම් ඉසాత බැඳගෙන අඬනවා. මේ මොකද උනේ කියලා මොකක්වත් වෙලා නැහැ. ඔය හැම දෙයක්ම භාවනාවට අදාළයි. සූදානම් වෙලා යන්න ලෑස්ති අවදි මනස. එහෙම නැත්නම් සූදානම් ශරීරය කියලා තියෙන්නේ බාලදක්ෂ ව්‍යාපාරේ. පළවෙනියම උගන්වන්නේ අවදිින් ඉන්න කියලා. අවදිින් ඉන්න කෙනාට මේක එච්චර ප්‍රශ්නක් නෙවෙයි. ගරු ස්වාමීන් වහන්සේ ඊයේ මම අහපු ප්‍රශ්නයටම පිළිතුරු දෙන්න නම් ආනාපානය ගැන මෙනෙහි කරද්දී දැන්න දේ ගැන ලියන්න කීවා. ඔබ වහන්සේ කියා දුන් පරිදි මම මෙතන ඉන්නවා කියලා හිතද්දීම හිත සතිමත් වුණා. ඒත් දැන් ටික වේලාවක් ඔහේ බලාගෙන ඉඳී සතිය පිහිටනවා. ආනාපානය ගැන හිතන්නේම නැහැ. සමහර වේලාවට බුදුගුණ මෙනෙහි කරනවා. මෛත්‍රී භාවනාව කරද්දී හිත සතිමත් වෙනවා. ඉන්පසු පය දෙකක් පමණ ඒ ඉරියව්වෙම ඉන්නවා. සමහර වේලාවට ගැස්සෙනවා, දැනෙනවා. ඒත් කිසිම බයක් හෝ කලකිරීමක් ඇති නොවේ. සිහි නැතිවෙන්න බෙහෙත් විද්දාම වගේ සමහර වේලාවට බෙල්ල කෙලින් තියාගන්න උත්සාහ කරනවා. ඒත් මට නොදැනීම ආපහු බෙල්ල පහළට කඩාන වැටෙනවා. උස්ම රැල්ල ගැන හිතමින් ඉන්න විටත් හිත සතිමත් වෙනවා. ඒත් එය විනාඩි ගානක් තුරදී සියුම් වෙලා නොපෙනී යනවා. ස්වාමින් වහන්සේ තෙරුවන් සරණයි වහන්සේ. ඔය මේකෙදී මේ ඉරියව්ව දිහා බලන ඉන්නකොට හෝ ආනාපාන බලන ඉන්නකොටයි ඊට සාපේක්ෂව බුද්ධානුස්සතිය මෛත්‍රී කියන කොටයි පුංචි වෙනසක් තියෙනවා. ආනාපානය හෝ ඉරියව් බැලීම යමක් කිරීමක් නෙවෙයි තියෙන දේ බැලීමක්. මෛත්‍රී කියන එක යමක් කරනවා බුද්ධානුස්සතිය කියන එක යමක් කරනවා ඒ නිසා ඒ කරන හැම දෙයක්ම සංස්කාර වෙනවා මෙතන භාවනාදී අපි කරන්න හදන්නේ මොනම දෙයක්වත් කරන්නේ ඉබේ සිද්ධ වෙන දේ දිහා බලලා අවදි වෙන්න පුළුවන් තමයි ඒ සතිය බොහොම වටිනවා හිත හිතා අවුස් අවුස්සා අරමුණු ඇති කරගෙන ගන්න සතියට වැඩිය ස්වභාව සිද්ධ ඉබේ වැටෙන හුස්ම නැත්තම් මේ සිද්ධ වෙන මම මෙතන ඉන්නවා කියන එකෙන් ගන්න සතිය ඊට බොහොම උත්කෘෂ්ටයි. ඒ නිසා මේ දෙකෙන් පුළුවන් තරම් බලන්න ඉබේ නයිසර්ගයේම අනායාසයෙන්ම නිදැල්ලේ ලැබෙන අරමුණකින් සතිය පිහිටවන්න පටන් අරගත්තොත් ඒකේ නා ඔය වමනාවින් ඇති කරගත්ත දෙයකට නැත්නම් මෛත්‍රී බුද්ධ අනුසසිත වගේ કૃතිම දෙයකට වැඩිය මේක වටිනවා. ඒ නිසා පුළුවන් තරම් බලන්න ආස්වාද ප්‍රසවාසයේ හෝ ඉරියව්වේ හිත පවත්නකොට මේ කය ඒකට ප්‍රතික්‍රියා කරන හැටි බෙල්ල කඩා වැටෙනවා, නීරස කරනවා, කම්මැලි වෙනවා, ඇඹුල් වෙනවා. නමුත් මේ එකක්වත් දරන්න බැරි දේවල් නෙවෙයි. අපි මෙතෙක් කල් තියෙන පරිප්පු කාලා තියෙන හැටියට බලනකොට මේක එච්චර ලොකු පරිප්පුවක් නෙවෙයි. ඒ නිසා හොඳට මේකට ලෑස්ති වෙලා ඒ තියෙද්දිත් මම අතාරින් නැතුව ඉරියව්ව හිත පවත්නවා. අතාරින් නැතුව පුළු පුළුවන් වෙලාවේ ආනපානික බැලුවයි කියලා බලනවා කියලා ගියොත් ඒ ගන්න අදිෂ්ඨානය හැම කවදා හෝ දිනනවාමයි. ඒ දිනන්නේ බෙල්ල කඩා වැටිලි හරහා යන්න පුළුවන්. හිත හැංගී ගන්න දේවල් හරහා යන්න පුළුවන්. එමෙ යන්න යන්න යන්න යන්න Tamanට මේ ධර්මයේ සත්‍ය භාවයත් චිත්ත ශක්තියත් වැටහෙනවා. කෙලෙස් පරදින බව තේරෙනවා. ඒක නිසා අදිෂ්ඨානෙන් යුතුව ස්වභාව සිද්ධ අරමුණකට පුළුවන් තරම් සම්බන්ධ වෙන්න. එතකොට Tamanට පටලැවෙන තැනට අඩු බව නම් මතක් කරගන්න ඕනේ. ගරු ස්වාමින් වහන්ස තුන්වෙනි දිනද මම සක්මන් කළා. වෙනදාට වඩා විනාඩි 45ක් පමණ සක්මන් කළා. වැල්ලේ. එවිට දැනුනේ දෙපා උස්සන්න බැරුව තද ගතියක් දැනුණා. ඇඟ පුරාම. දැන් හිස කය පුරා වේදනා දෙන්න පටන් ගත්තා. මම නැවත නැවත සක්මන් කළා. පසුව පරියංකයට ඇවිත් ආනාපාන සතිය වැඩුවා. හුස්ම රැල්ල ආස්වාසය ප්‍රස්වාසය කළා. එහිදී මට දැනුනේ නොයෙක් අරමුණු පමණයි. නිදිමත එනවා. නොයෙක් විකාර දකිනවා. නැවත අවදිව ආනාපානය හිතට ගන්නවා. මම මෙතනයි සිතා හුස්ම රැල්ල ආස්වාසේ ප්‍රස්වාසේ කියා මෙනෙහි කළා. හුස්ම රැල්ල හිර වුණු ගතිය ඇති වුණා. නැවත නැවත ආනාපානය වැඩුවා. පසුව සිත එක්තැන් වුණු බව දැනුණා. එහෙත් නිදිමත එනවා. ඒ නිදිමත එන එක වළක්වා ගැනීමට ඔබ වහන්සේගෙන් පිහිට පතමි. වහන්සේ මත බුදු වේවා. අර වේදනාව විකුණුපු එක්කෙනෙක් ඉන්නවා මේ සභාවේ කවුරු හරි අන්‍යයත් එක්ක පොඩි කොන්ත්‍රාත්තයක් දාලා හදිස්සියක් කරනකොට පුංචි පැකට් එකක් නිකන් කිල්ලෝට හුණු දාගෙන යනවා වගේ අරගෙන යන්න. ඔය වේදනාව ගෙන්න ගන්න. ඔයා නැතුව කොනක්ක් කරන්න බෑ. ඒ පඬිස්සංශ කියනවා මුල් කාලේ මැරෙන්න කෑ ගහනවලු මට වේදනයි මට බෑ කොන්ද රිදෙනවා අත රිදෙනවා බඩ රිදෙනවා කකුල් රිදෙනවා කියලා. අන්තිමට වේදන නැති වෙච්ච දවසේ වේදන නැහැ කියලා කෑ ගන්නවා. ඉතින් ඒ නිසා සමහරු මේ වැල්ලේ මේ මේ එහෙ තියෙන්නේ මේ ලෑලි ගහපු පොළව. ඒකට වැලි ගෙනත් දාලා වැලි උඩ වාඩි වෙලා ඉන්නේ. ඒ මොකද වේදනාව නොදෙනිච්ච ගමන් ඉති. නිසා මේ වේදනාව පණ තියෙන බාට ලොකු ලකුණක්. හිතනද එහෙම වේදනාවක් නැතුව අවදි වෙනවයි කිව්වහම ඒක අවේදයට අවදි වෙන්නේ. ඒක මේ ලෝකෙට අයිති එකක් නෙවෙයි. මේ ලෝකෙට අයිති දෙන වේදනාව නුට කෑ ගහන නැති උඩ පුතියි. එහෙම නැතුව වේදනාවක් නැතුව ඒකට අවදි වුණොත් අවේදිතයකට අවදි වෙන්නේ. දන්නේ නැති දෙයකට ඒ ගිය පාර රිට්‍රීට් ආපේ කෙනෙක් කියනවා මට උද්දී ඉඳලා හැන්දානකම් බඩේ දැවිල්ලලු තියෙනවා. ඉතින් මම මේක කර්මෙම කියලා හිතලා කොහොමඩක්වත් ඉතින් ගොඩ ඉන්න බෑ මොන දෙයක් කරත් එහෙමයි. නමුත් මේ භාවනා කරන්න ගිහිල්ලා වේදනාව ගැන බලපු වෙලාවක චිත්තක්ෂණ කීපයක් දැන්නවලු බඩේ දැවිල්ල නැහැ. ඒක සැපයක්. මොකක්ද ඒ සැපේ? අවේදිත සුඛයක්. විඳින දුක නැහැ. ඒ නිසා උදේ ඉඳලා හැන්ද වෙනකන් අපි කරන්නේ විඳවන එක. සැප හෝ දුක හෝ විඳවනවා. ඒ දෙක නැති එක තමයි සැප. ඉතින් ඒක කිව්වට අහන්නේ නැහැ. ඒක එනකොටම බුදිනවා. ඒ දෙක නැති වෙනකොටම බබදොයි. ඒ මොනවා හරි ක්‍රමයක් හිතා ගන්න මං කිය පොදුවේ දෙන ලෑස්තිලා යන එක මේ වේදනාවක් නැති තැනට අවදි වෙනවා ඒක කාටවත් කියන්න බෑ ඒක සුඛයක් කියලා නම සාරිපුත්‍ර ස්වාමීන් කියනවා මේ අපි සාසනයේ අවසාන නිෂ්ඨාව මේ අවේදිත සුඛේ තේරුම් ගන්න එක. ඉතින් එතනින් හාමුදුරුවෝ නැගිටලා අහනවා සාංශ අවේදිත නම් ඕක සුඛයක් වෙන්නේ කොහොමද කියලා. විඳින්න නැත්තම් කොහොමද සුඛයක් වෙන්නේ? විඳවන හරියක් දුක නම් විඳවන්න නැති වෙලා විතරයි සැපත් තියෙන්නේ. ඒක නිසා මේ සත්‍යය කොයි වෙලාවෙත් අපේ ළඟට එනවා පිළිගන්න අපි කැමති නෑ. අපි බලාපොරොත්තු වෙන්නේ හැම වෙලාවෙම සත්‍යය සුඛයක් විදියට එයි. සුඛයක් විදියට එන්නේ. අපි ඒක සුඛයක් කරගන්න ඕනේ මේ විප්ලවීය චින්තනයේ. මේ යෝනිසෝ මනසිකාරයෙන් මේ මොනවත් නැති වෙලාවේ වාහනේ පාරේ තදබදින නැතිලා ගමන කරගන්න ඒක පැත්තකලා බුදියන එක තමයි ඒ එහෙම කෙනාට බුදු වෙන්න බෑ. බුදු වෙන එකනට බුදියන්න බෑ බුදින එකනට බුදු වෙන්න බෑ භාවනා මධ්‍යස්ථාන ওই දෙකටම හරීම දක්ෂයෝ ඉන්නේ බුදු වෙන කට්ටියත් මෙහෙට එනවා බුදින කට්ටියත් මෙහෙට එනවා ඒ නිසා මේ දෙක දැකලා නැත්තම් යන්න භාවනා මධ්‍යස්ථානයකට ඔන්න ගියාට පස්සේ තේරුම් ගත්තා ඒක ඔන්නේ හිටගෙන බුදිය නැටි ඇවිදිමින් බුදිය නැටි ඉඳගෙන බුදිය නැටි මේක විශ්වගත පාඩමක් තියෙන මේ භාවනා මධ්‍යස්ථාන ඉතින් අපිත් ඒකටම තමයි ඒ නාටකෙම ජෝ කරලා වෙනවා නිසා බලන්න පුළුවන් තරම් කොයි වෙලාවක හරි මොනවාක්වත් නොදැනෙන වෙලාවේ ඒකට තියෙන අවදිය කවදාකවත් මනුස්ස ලෝකෙට අයිති එකක් නෙවෙයි. ඒක නිතරම ආර්ය ලෝකයේ තියෙන දෙයක්. ඒකට හටනකුත් නැහැ. ඒක නිතරම ජයක්. නමුත් මේක දෙනකොට අපි ලෑස්ති වෙලා ගියේ නැත්නම් අපි තින් අපි චෝදනා කරනවා මේ භාවනාව නම් හරි හැබැයි බබා දොයි. ඕන් ඒ ගොරෝනකොට තමයි හැරෙන්නේ ලංකනේ තට්ටු කරනකොට තමයි හැරෙන්නේ. මේ භාවනාව හරි ගිහිල්ලා කියලා. ඒ නිසා මම හතරවෙනි සැරේටත් කියන්නේ අද දවසේ කියන එකේ මේ වෙන දේවලට ලෑස්තිලා යන්න. මේ කිසිම දෙයකට කෝල වෙන්නත් එපා, අමුතුයි කියලා හිතන්නත් එපා. ලෑස්තිලා ගියොත් හැම හුස්ම රැලි දෙකක් මැදම අවේදිතේ තියෙනවා. ප්‍රසවාසය ඉවර වෙන්නේ විඳින්න බැරි තැනක. පුළුවන් නම් එතෙන්නම යන්න. ඒක චිත්තක්ෂණ වශයෙන් වෙන නිසා නිින්දක් පේන්නේ ඒ තරමටම ඉවර වෙන තැන බැලුවොත් තේරෙනවා එතෙන්ට කොච්චර බයද අපි සංසාරේ ඉඳලා තියෙන කවදාකවත් දැකලා නැහැ. හුස්ම ඉවර වෙන තැනටම බැලුවොත් විඳින්න බැරි තැනකට යනවා. එහෙම දෙයක් තියෙන බවවත් දන්නේ එහෙම දෙයක් තිබුණත් එතෙන්ට යන්න යනකොට පුදුමාකාර කෝලවිල්ලක් එනවා හිත. හිත ගූඪ තත්ත්වයටපත් වෙනවා. গুপ্ত තත්ත්වයටපත් වෙනවා. ඒක දිගින් දිගට දැක්කොත් නින්දට වැටෙනවා. ඒ තරම්ම අපේ මූලික ආකල්ප අපේ ශරීරේ නිවනට විරුද්ධයි. ඒ නිසා නැතිකම නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. තිබුණාට ඒක පිළිගන්න කැමති නැති නිසා මේකට එක සූක්ෂම ක්‍රමයක් තියෙන්නේ. නැවතවතයක් කියනවා මේ දෙයට ලෑස්ති වෙලා යන්න. එතකොට ටික ටික ටික ටික ක්‍රම සහ විදි තේරෙන පටන් ගන්නවා. ගරුතර ස්වාමීන් වහන්සේ විදර්ශනා භාවනාව යනු කුමක්ද? සමත භාවනාව එනවා. ආනාපාන සති භාවනාවේ කුමන අවස්ථාවටද දියුණු පසුවද විදර්ශනා භාවනාව කළ යුතුද? ඒකදී ඔය සමත එන හැටි මට විස්තර කරන්න. එතකොට මට ඒකෙන් අල්ලලා දෙන්න පුළුවන්. කොහොමද කියන්නේ? ඉතින් දැකපු දේ ඒ විස්තර මට දෙන්න නැතු මං මොකෙන් අල්ලගෙන සාකච්ඡා කරන්නේ. ඒක නිසා විපස්සනාව හෝ සමතේ හෝ මොකක් හෝ ආනපාන කරනකොට මොකද්ද වැටහෙන දේ කියලා නංවනම් දාන්න එපා. වැටහෙන අත්දැකීම මට කියන්න. ඒව නැතුව මේ ප්‍රශ්න සාකච්ඡාට ගන්න නෑ මට නෑ මට කතා කරන්න පදනමක් නෑ. මට සමතේ එනවයි කියලා කියනවා මම ඒ වචන පිළිගන්න කැමති නෑ මට දැනගන්න මට කියන්න ඕනේ මොනවද ආනාපාන කරනට වැටෙන්නේ ලේබල් එක පස්සේ දාගමු මට වැටහෙන දේ කියන්න මේක නා කැමති නම් මම කැමති සාකච්ඡාවට යන්න නැත්නම් මම කියනවා පරියන් වැඩමුළුවේ අවසාන දවසට වෙනකන්වත් මුල් උපදේශවත් කියවලත් නැහැ අහලත් නැහැ ඉතින් මොකද කරන්නේ ගිහිල්ලා ලියුමක් කියවනවා සමහරලාට අනේ ස්වාමීන් වහන්සේ ඇවිල්ලත් භාවනා කරලා ගියා කමටහනක් දෙන්න බැරිද කියලා මට මූලික උපදෙස් ටික දෙන්න බැද්ද කියලා අහන දවස් හතරක් නාස්තිකල ඉවර වෙලා. ඒත් මං කියනවා සාකච්ඡාවට ගන්න පුළුවන් ආනාපාන කරනකොට වැටහෙන දේ කියන්න. එතකොට මේකට උත්තර දෙන්න පුළුවන්. දැන් වුණත් කියන්න. එහෙම නැත්නම් හෙට වුණත් කියන්න. මොකද මේ දේ සුද්ධ කරගන්නකම් ඕගොල්ලෝ කවදාකවත් මේ මීරියාව විඳින්නේ නැහැ භාවනාවේ. අඹුල් රස විතරයි කන්නේ. අමුඹ කන්නේ. ඉදිලා කන්න දන්නේ නැහැ. නමුත් භාවනා කියන්නේ අමුඹ නෙවෙයි ඉදිච්ච ඵලයක්. කියලා දෙන්නම් මට අත්දැකීම කියන්න. නැත්නම් අපි යනවා ඊගා ප්‍රශ්නෙට. ගෞරවනීය ස්වාමින් වහන්සේ මගේ මූල කර්මස්ථානයේ ආනාපාන සතියයි. කාලයක් තිස්සේ එය පුහුණු කරගෙන යමි. දැන් මා පරියංකයට ගිය පසු ආස්වාසය ප්‍රස්වාසය මෙනෙහි නොකරම ආස්වාසය ප්‍රස්වාසය ඇති බව වැටහි. ඉක්මනින්ම ආස්වාසය හා ප්‍රස්වාසය දෙකම එකක්සේ එකම මට්ටමක පවතින බව දැනේ. හිතුවිලි පැමිණියත් ඒවා එනවා යනවා දැනෙන අතරම ඒ තුලින් පැවති ආස්වාස ප්‍රස්වාසය දැනුන එලෙසම නොනස්ව පවතී. මේ ලෙසට සෑහෙන වේලාවක් සිටිය හැකි අතර අතරමඟ ඇතම් සිත්විල්ලකදී එහි රැඳුනොත් රැඳුනත් එතෙක් ශරීරයේ පැවති සැහැල්ලු ගතිය තද බවට හැරෙන ආකාරය අත්විදිමින් ආනාපානයට නැවත ආවත් ඉක්මනින් ඒ දෙක සමතුලිත මට්ටමකට පැමිණේ. ස්වාමීන් වහන්සේ මේ දෙය සෑහෙන දිනක සිට විඳින අතර මගේ භාවනාව වැඩි දියුණු වීමට අදාළ උපදෙස් බලාපොරොත්තු වෙමි. කෙසේ නමුත් ආනපාන දැනෙන වෙලාව විස්තර කියලා නැහැ. දැනෙන තැන ඉඳලා මෙතෙන්ට එන පාර විස්තර කරලා නැහැ. මේ දෙක දන්නවනම් කවදාව සැකයක් එන්නේ. සැක ඉන්නේ නැත්තේ මට ආනපාන දැනෙන්නත් ඉස්සර තැම්පත් වුණා කියන ඉස්සර දැනුණා කියන දැන් දැනෙන්නේ නැහැ කියන මොනවා වුණත් ආනපන කියන්නේ මොකද්ද කියන කාරණාව පටන් ගන්නකොට දැනෙන වෙලාවේ මොකක් හරි කාරණාවකින් පටන් ගන්න. කුඤ්ඤ ගහ ගන්න. ඉතින් ඉතින් මෙතෙන්ට එන පාර දැනගන්න. දන්නවනම් කද්දාවසකයක් එන්න. භාවනා හරියට යනවා. මම මේ මම මේ වචන කතා කරන්නේ ප්‍රශ්න දීලා තිනෙත් කොච්චර හොඳ දේ කරා සැකේ ඉන්නේ. සැකේ ඉන්න හේතුව මොකද්ද? ආනපාන විස්තර කරන්න තාමවත් දන්නේ නැහැ. ඒ නිසා යම් වෙලාවක පේනවා නම් මූල කර්මස්ථාන ඒක විස්තර කරලා පටන් අරගන්න. ඊට පස්සේ ඉක්මනට නැතුණා හෝ ක්‍රමයෙන් නැතුණා හෝ ඒකේ ක්‍රියාපටිපාටි නැත්නම් ඒක කාලානුරූප සිදුවෙන හැටි මෙතනින් පටන් ගත්තා මෙන්න මෙතෙන් කියලා පටන් ගන්න තැන සහ මෙතෙන්ට Taman ওই විවේක තැනට හෝ නොදැන තැනටපත් වීමේ ඉතිහාසය ජවනිකා ටික ඒක තමයි අපි නැවත නැවත කිරීමෙන් සහතික කරන්නේ ඒ ටික පිළිබඳව අතන මෙතනින් විස්තර කියා ගන්න බැරි නම් වටපිට බලමින් නම් යන්නේ හැකයක් වෙනවා නිසා නැවත නැවත කරන්න කරන කරන වතාවේ ওই සැකෙන් තීර ප්‍රදේශයක් අයින් වෙනවා. නිසා දිගට කරන්න වෙන විශේෂයෙන් සුද්ධ කරන දෙයක් නැහැ හිතන. පරියංක භාවනාවේදී වාඩි වී මම දැන් මෙතනයි සිතනවා සමගම සිත සැහැල්ලු වී තම්පත් වේ. එහි සිතුවිලි නොමැත. අද දිනද පරියංකේදී එලෙස තම්පත් වූ සිතට කිසිම කිලුටක් දූවිල්ලක් නැති සුදු රෙදි වටයක් මැද සුදු වලාකුළක් වගේ සිටින බව වැටහුණා. ආනාපානයට හොඳින් සිත යොමු තිබුණා. ටික වේලාවකදී ඇතුල් වෙන පිටවන වායෝ දහරාවක් පමණයි වැටහුණේ. සතිය හොඳටම තිබුණා. මම කෙනෙක් සිටියේ නෑ. සතියෙන් මිදුන පසු ටික වේලාවකින් කය ගල් ගෙඩි වගේ තිබී යථා තත්ත්වයටපත් වුණා. සක්මන් භාවනාවේදීද සක්මනේ ටික දුරක් ගමන් කරන විට සැහැල්ලු පාවෙන ගතියක් දැනෙනවා. සිතවිලි නොමැති බවක් වැටහෙනවා. මෙලෙස සක්මන් කරද්දී තද ගතියක් ඇති දෙයක් තවත් තද ගතියකින් ඇති දෙයක ස්පර්ශ වන බයකුයි වැටහෙන්නේ. මමක් සිතන බවක් වැටහීමක් නොමැත. භාවනාවන් වැඩි දියුණු කර ගැනීමට උපදෙස් පතමි. වහන්සේ නිදුක් නිරෝගී වේවා. ওই භාවනාව වැඩිපුර කරගන්න පතන මමයක් නැත්තම් තවත් දියුණුවේ භාවනාව. මේ තවත් මමයක් දාන්න හදනවා ලස්සනට යන භාවනාවට මම මේක දියුණු කරගන්න මට පොඩ්ඩක් මොනවාරි කියලා දෙන්න මම යට පොඩ්ඩක් පෝර දාන්න කියලා කියනවා. දැන් ඔච්චරලා මම නැතුව ෂෝක් එකට ගිහිල්ලා තියෙනවා. දැන් අවසාන වාක්‍යයට මම ආයෙ දාගන්න. ඉතින් ඒ නිසා මම යන්නේ නැති තරමට කිසිම ප්‍රශ්නයක් නැහැ කිසිම සැකයක් නැහැ කිසිම කෙනෙකුට කියන්න හිතෙන්නෙත් නැහැ. භාවනාව හොඳට යනවා. මම ආපු හැම තැනම සැකයි. හැම තැනම අනිශ්චිතයි. හැමතැනම වෙනස් වෙන සුළුයි. ඒ නිසා මමයට කට අරින්න දෙන්න එපා. භාවනාවත් එක්ක යන්න. භාවනාවත් එක්ක යන්න. ඒතකොට කවුරුත් උපදෙස් දෙන්න ඕනේ කාගෙන් උපදෙස් හිතන්න හදනකොටම මම මම ඇවිල්ලා ඉවරයි. ඒ නිසා මේ අවසාන වාක්‍ය නොලිය ඉතු ටික ලිව්වනම් හොඳයි. ඉතින් ඒකෝට ඉතින් ඒ රචනයේ උඩපල් නැති නිසා අහන්න දෙයක් නැති වෙනවා. නමුත් මම නැත්නම් කිසි රසයකුත් නැහැ හැබැයි ජොලියක් නැහැ නිකන්. මම ඉන්න ඕනේ. හැබැයි එනකොට ජෝකර් එනකොට අඳුර ගන්න වේදිකාවට මේ ඉන්නේ ජෝකර් කියලා. එයා දෙන ලනු කණ්ඩත් එපා. එයා ලනු තුනක් දෙනවා. අජෝසනේ තියෙනවා, අභිවදනේ තියෙනවා, අභිනන්දනේ තියෙනවා. දේවල් රස විඳිනවා. ඒවට රිංග ගන්න, ඒව ගැන වචන කතා කරනවා. මම නැතිනකොට දේවල් වලට රිංගන්නෙත් නැහැ. ඒව වචන කතා කරන්න යන්නෙත් නැහැ. මුවින් නොබෙන නිකන් ඉන්නවා. ඒව අභිරමණය කරන්නෙත් නැහැ. ඒ නිසා මම නැති වෙලාවේ ඉතිහාසයක් ඉතුරු වෙන්නේ නැහැ. අහන්න ප්‍රශ්න ඉතුරු වෙන්නේ නැහැ. නමුත් අපි කොයි වෙලාවෙත් බලා ඉන්න ප්‍රශ්නයක් අහන්න. ඒක නිසා ඒ ඕස්ට්‍රේලියාවෙන් හාමුදුරගෙනගෙන් අහලා තියෙනවා මේ කොහොමද කවුරු හරි රහත් රහත් වෙච්ච බව දැනගන්නේ කියලා. ඊට පස්සේ ප්‍රශ්න අහන්නේ නැහැ කිව්වා. ප්‍රශ්න අහනවායි කියන්නේම නැති මම මේ කෙනල්ලා එයා ලව්ව එක එක කෝලම් කරනවා. ඔය ආය කෝලම් ඔකක්වත් මොනවත් උත්තර නැතුනට ඉවරයක් වෙන දේවල්. ඒ නිසා අනවශ්‍ය ප්‍රශ්න අහන්න එපා. එතකොට මම යට පොර වැටෙනවා. ඒ නිසා රචනයේ මුල් කොටස ගියේ විදිහට අවසාන ප්‍රශ්නේ අහන එක්කනටත් තමන් කරපු මුල් කොටසේ ආදර්ශය අරගෙන යන්න කියන එක තමයි කියන්නේ. දර්වන් සර්ණයි ගරු ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනාවේදී හුස්ම රැල්ල නාසිකාග්‍රේ වදින ස්වභාවය නොදැනීම නිසා මම බොහෝ කල දුකෙන් හිටියා. මගේ පවක් වෙන්න ඇති. එහෙම වෙන්නේ කියලා සිතුවා. සමහර ගියවර මෙහි පැමිණි අවස්ථාවේදී කළේ ආනාපාන සෙවීමයි. ඔබ වහන්සේ මම මෙතන දෙස සිතන්න කීවම එය එසේ සිතන්නත් තේරෙන්නේ නැහැ. මේ වතාවේ ආවට පසුවත් එසේම වුණා. ඒත් ඔබ වහන්සේ ඊයේ කමඨාන් සුද්ධ කරන වේලාවේ කීව විදිහටම මම සක්මන පයක්ම වීරියෙන් කළා. දැන් ඇති කියලා හිතුණත් කොහොම හරි පැයම තියෙන পায়ට සිහිය යොමු කළා. සමහර වේලාවට කීප වතාවක්ම සිත පිට ගියා. <clears throat> ඒත් වීර්යෙන් සක්මන ඔබ වහන්සේ කීව ආකාරයටම කර තුනට පරියංකයට සිහියෙන්ම වාඩි වුණා. පරියංකයෙන් පැයම ඉන්නවා කියා සිත අදිස්ථානය කරගෙනම වාඩි වුණා. මම කිසිම ආනාපානයක් ඒත් දැනුනේ නැහැ. මම හොයන්න ගියෙත් නැහැ. ඔබ වහන්සේ දුන් උපදෙස් සිහි කර කර මම මෙතන බවම යලි යලි සිහි කර සිත විසිරීමට ඉඩ දුන්නේ නැහැ. ටික වේලාවකින් දියේ ගිරුණු පුද්ගලයාගේ හිස පමණක් දියෙන් උඩට තියෙන ආකාරයට බෙල්ලන් යට නොදෙනී ගියා. ඒත් මම මෙතනයි සිත සිතා සිත විසිරුවා ගන්නේ නැහැ. මේ අතරතුර ආනාපානය ප්‍රකට වුණා. වාර කීපයකදී දෙතුන් වතාවක් පමණ එසේ දැවුන විට ඒ ගැන සිහි කළා. මහා සැපයක් සතුටක් ශාරීරිය පුරා ගලා ගියා. ඔබ වහන්සේ උපදෙස් අකුරටම පිළිපැද්දත් වැඩේ හරි කියා සිතුණා. පිළිපැද්දොත් වැඩේ හරි කියා සිතුණා. මේ අතර පාදයේ මధుරයෙකු දස්ත කළා. ඉවසාගෙන නොහැකි වේදනාවක් දැනුණා. වේදනාවයි වේදනාවයි කියා සිතාගෙන සිතාගෙන ගියා වේදනාව ඔළුවේ සිට පාදය දක්වාම විහිදුනා මදුරා කෑවේ වම් පාදයේ ඒත් වේදනාව දැනෙන්නේ එහෙමයි සිත විතරේ යන බියෙන් ඉවසාගෙන සිතුවත් නොහැකි වුණා සිහියෙන් යුතුව දකුණු පාදයේ ඇඟිලි වලින් වම් පාදය කැසුවා සිත විසිරුනේ නැහැ නැවතත් මූල කර්මස්ථානයේ සිත පිහිටුවා ගත්තා. පෙර පරිදිමේ මාව මාව බටයක් දිගේ උඩට ඇදෙනවා වාගේ දැනුණා. කොළකට එකකට ඇවිලා ඇලිලා වගේ දැනුණා. තොලකට එකට ඇලිලා වගේ දැනුණා. කටේ කෙල පිරිලා ගිලින්න හිතුණා. ගිල්ලොත් හිත විතරේ බියක් දැනුණා. ඒ සතිය ගිලෙයි කියලා හිතුවා. <laughs> ඒ සතිය තමයි ගිලෙන්නේ. ඒත් මම 100න් ගිලිනවා කියලා හිතමින් ගිල්ලා. උගරේ වියලි ස්වභාවය පහවී ගියා. හිත විසිරුනේ නැහැ. ඕම් බලමු වැඩි. මම මෙතනයි මෙනෙහි කළා. මට වුවමනා වුණා මගේ අතපය සොයන්න. ඒත් දැස් අරගන්න බෑ. ඇස් ඇලවිලා කට තදට වැහිලා අමාරුවෙන් ඇරියා වේලාව 3:50යි. ඉතින් ස්වාමින් වහන්සේ මට දැනගන්න උවමනා මා මේ කළ භාවනා රටාවේ හරිද යන වගයි. එසේම එක පාටම භාවනාවෙන් පසු නැගිටින්නේ කෙසේද යන්නයි. එමෙන්ම මෙවන් වේදනා ඇත්තටම මායයක් කරන වැඩක්ද යන බව දැන ගැනීමට උවමනයි. මම මధుරයෙකු නොදැක්කෙමි. කරුණාකර මගේ මේ දීර්ඝ විස්තරය ගැන අනුකම්පා කරන තේක්වා. ඔබ වාස්තේට පතන බෝධියකින් නිවන් දැකීමට මා කල පිං අනුමෝදන් කරමි. මේ මధుරවා දකුණු කකුල ඇඟිල්ල දකින්න ඇති. එතකොට මధుරවාට තට්ටු. ඒ නිසා මధుරවා ගැන පොඩ්ඩක් හිතන්න. ඔය අපි ලොකු තතා වූ පොඩි එක පොඩ්ඩක් මෙහෙම කරපු ගමන් ඌ කියනවලු මැරුවට කමන්නේ අඹරන්න එපයි කියනවලු. අඩු ගන්න පවුලට මිනිය බලන්න තියෙන බෑ. අඳුර ගන්න බැරි විදියට ගහලා ඒකල කියනවා වතුර දැක්කෙත් නැහැ කියලා. ඉතින් ඒ නිසා මේිට බොහෝම සමානයි අපේ අම්මා නැතු වෙන්නේ ඉස්සෙල්ලා අම්මා මට කමටහන් සුද්ධ කරපු හැටි. 1987 දී මොන්න જાති කිව්වත් කොහොමඩක්වත් ඉඳගෙන ඉන්න බෑ. ඉඳ ගත්ත ගමන් කරවනවා. භාවනාව කියන එක දන්නේම නැහැ. දෙකේ පන්තියට ගිහිලා තියෙන ඔය ලියුම ලියන්න ඔය වගේ ලියුමක් ලියන්න ඕන නම් CR පොතක් ඕනේ. එක පේජයකට අකුරු දෙකක් විතර ලියන්නේ නම අසම් කරන්න ෆුල් ස්කැප් එකක් ඕනේ අපේ අම්මට. ඉතින් ওই වගේ තමයි කියවන්නේ. ඔය ඔය ලියලා තිනවා භාගයක් විතර ලියලා තිනවා. ඉතින් මට හිතෙනවා මේ ආරම්භයේ පටන් ගන්නකොට ඒ මගේ අම්මා වුණාට කියලා දෙනකොට කියලා දෙන්න ඕනේ ආධුනිකයෙකුට වගේ. මේ හුඟ දෙනෙක් ඔතවිම යවිම තැබීම ගැන කතා කරනවා ආස්වාසවසේ මුලමැදඟ කතා කරනවා මේ මම දැන් මෙතන ඉන්නවා කියන එක භාවනා කියලා බාර ගන්න කැමති නැහැ. ඒ නිසා අනවශ්‍ය සමීකරණ ඔලුවට දාගෙන මේ ලේසි පටන් ගන්න පුළුවන් තරගෙන් කියන එක සංකර කර ගන්න ආදෝ. නිසා නිල්ලඹින්නකොට මට කිව්ව දේ තමයි භාවනා කියන එක ඒ තරම්ම සරල දෙයක් අදහන්න බැරි තරම්. අපිට ආගම උගන්ලා තියෙන සම්පූර්ණ සංකීර්ණ කරලා මේකට හුඹස් බයක් ඇති කරලා. ඒක නිසා භාවනා කරන බව දන්නේ නැත්නම් භාවනාව වෙනවා. සක්මන් කරන බව තේරෙන්නේ නැත්නම් සක්මන වෙනවා. ඉඳගෙන ඉන්නකොට තටමන් නැතුව මොනවත් නැතුව ඉබේ වෙනවනේ භාවනාව යනවා. ඒ නිසා පුළුවන් තරම් කයේ සහයෝගය ඉල්ල ගන්න සම්පූර්ණ මෛත්‍රී කරන්න. ඇඟට දෙන්න උපරිම සහයෝගය. මේ කුමරු කුමරි හැප නෙවෙයි. තීල බලනින්ද ඒකට තමයි භාවනාව කියන්නේ. ඉතින් මේක හරි නැත්තම් අර ආනාපාන තටමම තටමවිල තමයි ගන්න තියෙන්නේ. ගිය පාර රිට්‍රීට් එක ඇවිල්ලා කරපු ටික කරන්න. එතකොට බිල් එකක් කොමයි කොන් දෙකක් කොමයි ඇඟේ අමාරු හොෝගාලා එනවා. මොකද මේ තේරෙන්නේ නැති, පේන්නේ නැති ආනපනය කඹාගෙන යන්න හදනවා. එනකන් ඉන්න දන්නේ. ඉතින් ඔය ඔය දේ මට ඒ ඔය ගම්පල කරපු රිට්‍රීට් එකේදී පොඩි ගෑනුමෙක් දොස් කියලා තිබුණා ස්වාමීන් වහන්සේ ඇයි මේක මට මුලින් කිව්වේ නැත්තේ දවස් තුනේ වුණාට පස්සේ තමයි තේරුනේ අපරාධේ දවස් තුනම ගත වුණා වගේ. ඔක කෙලින් කියන්න එපාද කියලා. ඉතින් මම ඇහුවා මොකද්ද මං කෙලින් කියන්න ඕනේ? ඒක කියපන් කියලා. ඊට පස්සේ කියලා තිබුණා මේ භාවනා සතිය කියලා කියන්නේ මේ වර්තමාන මොහොතේ එනවා කියලා මම කිව්වා ඕක කිව්ව උඹට ඇහිලා නැහැ. උඹට තේරිච්ච විදිය කියපන් ඒක මම එකනකට කියන්නම් දැන්. අපිට තේරුණාට පස්සේ ඒක කියලා දෙන්න බලන්න කාට හරි. කොච්චර අමාරුද කියලා ඔක්කොමලා බලාපොරොත්තු වෙන දිග සමීකරණ, දිග ප්‍රස්තාර, දිග කටපාඩම් කරන වාක්‍ය. පූර්ව කෘත්‍යය මොකක්වත් නැහැ මේකේ. නමුත් ඒක සැකයිනේ දැන්. ඒ ඔක්කොමත් කියලා මෙච්චර ලස්සන ලියලත් කියනවා මේකද ස්වාමීන් වහන්සේ හරි ක්‍රමයේ කියලා අහන. ඉතින් ඒකෝට ඉතින් මට බනින්න හිතෙනවා පව් කියලාත් හිතෙනවා බෑ. ඉතින් ඒ නිසා ඔය පටන් ගන්නතර පස්සේ ඕක අල්ලගන්න ගියාට පස්සේ කොහෙන් කෙලවරක් දන්නේ. ඒ නිසා පුළුවන් තරම් කරදිදේ සහයෝගය ගන්න අරගෙන ඉවර පටන් අර ගන්න දන්න තැනින් පටන් ගන්න තීරණ තැනින් ආරම්භ කරන්න කියලා ලොකු ශාන්ති කියලා තියෙනවා. හොඳම දේ මේක තේරෙන්නේ මේකේ තියෙන ගැඹුර මේක කාට හරි කියලා දෙන්න ගිය දවසේ. කවදාකවත් එපා මේ මනුස්සයාට පහත් කළ සලකන්න හෝ එහෙම නැත්නම් සරයක් දෙසරක් කිව්වයි කියලා හප්පන්න කරවන්න යන්න එපා. මොකද කොතනින් පටන් ගන්නේද කියලා කාටවත් කියන්න බෑ. ලක්ෂ වාරයක් කිව්වත් වරදින්න ඉඩ තියෙනවා. නමුත් ඒක යාගේ දෝෂයක් නෙවෙයි. Taman දැනගන්න ඕන කරුණාවෙන් ආයෙ කියලා දෙන්න. ආයෙ කියලා දෙන්න. ආයෙ කියලා දෙන්න. ඉතින් නොයවසන සුළු කෙනාට කරන්න. ඒ නිසා මේ රචනය හොඳයි. කරුණා කරලා මේක මැරෙනකන් රහත් වෙනකන් අමතක කරන්න එපා. හැමදාම ආදුනිකෙක් වෙන්න. හැමදාම අද පටන් ගත්ත කෙනෙක් වෙන්න. ඒතකොට භාවනා හරීම සුන්දරයි. දර්වන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මගේ ජීවිතයේ පළමු භාවනා අත්දැකීම මේ වේ. මීට පෙර කිසිදාක මා භාවනා කර නොමැති අතර මේ මාර්ගය පෙන්වාට ඔබ වහන්සේට පිං සිදු වේ. නිස්සන්න වනයේට ආදා සිට මම ඉතා කැමැත්තෙන් සක්මන් භාවනාව කළ අතර බොහෝ වේලාවකට මගේ පියවර කෙරෙහි අවධානය සිටමින් විනාඩි 30ක් පමණ සක්මන් කිරීමට හැකිවිය. පසුව ඔබ වහන්සේගේ උපදෙස් අනුව සක්මන් භාවනාව පැයක් වැනි කාලයක් එක දිගටම කිරීමට හැකිවිය. නමුත් මෙහිදී වම දකුණ ලෙස හෝ ඔසවනවා, තබනවා ලෙස සක්මන මා නොකෙරූ අතර මම දැන් ඇවිදිනවා යන සිතුවිල්ල මූලික කරගෙන සක්මනේ නියැලිමි. මෙලෙස සක්මන් කිරීමේදී සිතුවිලි ගලා ආ නමුත් পায়ට පෑගෙන වැල්ල දෙස බලා ඒ සිතුවිලි සිතින් ඉවත් කිරීමට හැකියිය. සක්මන පිරිසිදු කිරීමේදී මා විසින්ම වැල්ල රටාවකට සුද්ධ කරගත්තා. අතර එම රටාව නිරීක්ෂණය කරමින් සක්මන් කරන විටදී සිතුවිලි වලින් බාධා සිදු නොවේ. පළමු දින කීපයේදී ශාරීරියේ වේදනා ඇතුවද ඉන්පසු ඔබ වහන්සේගේ උපදෙස් පරිදි එම වේදනා දෙන අත හෝ පාදය සතියෙන් යුතුව සිහිය නොබිදෙන ලෙස දිගහැර වේදනා අඩු කරගෙන නැවත සක්මන පැමිණීමට දැන් හැකි වී තිබේ. එම වේදනාවද ඉක්මනින් අවසන් කර ගැනීමට හැකිය. මෙම ක්‍රමවේදයේ යම්කිසි වරදක් ඇත්තම් මාහට පෙන්වා දෙන සීක්වා. සක්මනට ඒ ඇතු බැඳීම ඉතා කැමැත්තෙන් පවත්වාගෙන යාමට බලාපොරොත්තු වෙමි. භවන්තේ නිරෝගී සුවය පතමි. සර්වන් සරණයි. ඒ නිසා අනුන්ගේ සක්මනත් අතු ගාලා දෙන්න. අනුන්ගේ සක්මනත් තනකොළ ගලවලා ඒක දකින්නට දෙයියෝ සතුට වෙනවලු. මේ සක්මන් මළුවක අතු ගාන කෙනෙක් දකින්නකොට පුදුම සතුටක් ඇති වෙනවා කියලා තියෙනවා. ඇමදීමේ අතු ගෑමේ සතුට දකින්න කෙනාගේ හිත පහදිනවා ශරීර සෞඛ්‍යයත් හැදෙනවා Tamangeත් හිත පහදිනවා ගොඩාක් කාංශංශ තියෙන එක නිසා මේ සක්මන් මළුවට ඕගොල්ලෝ සලකන හොඳට ඕමමදි නිතර ලෙව කන්න පුළුවන් ඒ ඔක්කොම තනකොළ අස් කරලා මෙහෙන් වැලි ගෙනියලා දාලා ඒක අමතලා ඒක මේ මේ දෙයියෝ වඩම්මන්න හදන මල්ලාසනයක් වාගේ හැම වෙලාවෙම හදලා තියෙනවා නම් ඕනේ තැනකට ගියාට පස්සේ බලන්න සක්මණෙන් කිය හැකි මෙතන ඉන්නේ හාමුදුරුවෝද නැත්නම් හාමුදුරුවෝ හොරුද කියලා චක්මන මස්සන්න අත්කාල තියෙනවනම් එහෙනම් හිතා ගන්න පුළුවන් හිත හොඳට ලස්සන තියෙනවා කියන්නේ. එimhe සක්මන පේන්නවත් නැත්තම් පුළුවන් තරම් ඉක්මනට ඉතින් ඈත් වෙන්න. මං ඉල්ල හිටනවා මේ දවුලකල බයියන්න සක්මනක් හදාගන්න ඉල්ලයි කියන්නේ. මෙච්චර මේ නම්බුකාරකම් කතා කරගෙන ඉන්නව නිසන්වනට ඇවිල්ලා මොක කඳුරට තමයි ඒ උනට ඔගේ සක්මනක් හදාගන්න තැනක් නැතයි. ඒක හදාගන්න ඕන හදාගෙන ඉවලා පුළුවන් තරම් මොනම වියදමක්වත් නැහැ. වයසට ගිය කෙනාටත් උගන්නන්න පුළුවන් බහනා. දරුවෙකුට උනත් උගන්නන්න පුළුවන්. ලෙඩ වෙච්ච කෙනෙකුටත් උගන්නන්න පුළුවන්. සක්මණ හතක් හදලා දීලා කියන්නත් ඒවා සක්මන් භාවනාවක් කියලා. නිකන් ඕක නිකන් ඇවිදින්න එතකොට රහත් වෙනවා කියන්නේ. ඔගේ හැඩමෙන් ඇවිදිනකොට රහත් වෙනවා කියන්නේ දිග පළල වම දාගුණ මොකක්ද කියන්නේ. කියවු ගමන් ඔව්ව ගණන් කරන්න පටන් අර ගන්න නිකන් පිනිපාවඩ පිට බිම්මල් කොඩියට කඩියෙක් යනවා රජෙක් වගේ. කවුරක්වත් හිතන්නේ නැහැ වෙන කිසිම ශාස්ත්‍රුන් වහන්සේ නමකට අහු වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේට විතරයි හිතුනේ මේ ගෝලියෝ ටිකට උගන්වලා තියන්න ඕනේ කියලා. ඒක ඒක හෙන්න එක පහරක් වැදුනා වගේ අපි ලොකු සංජයට හොඳට මතක් කළා. ලෝකෙම නැහැ. මුළු ලෝකෙම නැහැ. මේ වගේ සක්පනට සලකන තැනක්. යෝගේ සක්මන් මලු. ඉතින් ඒක නිසා මේ ආදර්ශය අරගෙන ගිලිව හදලා පුළුවන් තරම් කරන්න. ඕකේ මේ කියන එකේ අඩුපාඩු ගොඩක් තියෙනවා. නමුත් ඕක ඕක විසින්ම හදාගන්න නිසා මම මේකට මැදිහත් වෙන්න ඕන. ඒක දිගට කරගෙන යන එකයි තියෙන්නේ. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්ස. නිස්සරණ වනයේට මා පැමිණි පළමු අවස්ථාව මේ වේ. එමෙන්න භාවනා කරන්නේද මගේ ජීවිතයේ පළමු වතාවටයි. පළමු දිනේ පරියංක භාවනාවේදී හුස්ම නාසිකාග්‍රයෙන් ඇතුළටගෙන මගේ පෙනහළු තුලට යන අයුරුත්, පසුව පෙනහළු පිම්බී හැකිලි යන අයුරුත්, පසුව ඇතුළටගත් හුස්ම නැවත නාසිකාග්‍රයෙන් පිටතට යන අයුරුත් හොඳින් නිරීක්ෂණය කෙරෙමි. මෙම தත්වය මාහට පළමු දිනේදී විනාඩි කිහිපයක් පවත්වාගෙන යා හැකි විය. මෙහිදී මම මේ ක්‍රියාවලියට පමණක් හිත යොමු කර සිටිය අතර කිසිම සිතුවිල්ලක් නැති මනස ඒකාග්‍ර වූ ස්ථානයකට යාමට මාහට හැකි විය. නමුත් මෙම தත්ත්වය මෙම ක්‍රියාදාමයේ වැඩි වේලා කිරීමට මාහට නොහැකූ අතර උපරමයෙන් විනාඩි 10ක් 15ක් අතර කාලයක් පමණක් කිරීමට හැකි විය. මෙලෙස උත්සාහ කර නැවත එම ක්‍රියාවලිය නිසියාකාරව කිරීමට අපොහසත් වූ පසු මම සක්මන් භාවනාවට පියසියෙමි. එහිදී එනම් සක්මන් භාවනාවේදී මම වම දකුණ ලෙස සිහිපත් කිරීම මූල කර්මස්ථානය කරගනිමින් විනාඩි කිහිපයක් බාධා රහිතව සිතුවිලි වලින් තොරව සක්මන් කර ගැනීමට හැකි විය. මෙහිදී මම වම හා දකුණ හා පාදයන් පොළවේ ස්පර්ශ වන අයුරු නිරීක්ෂණය කෙලෙමි. මෙහිදී පාද වැලිවල ගැටෙන අයුරු හොඳින් දැනුණු අතර ඉන් එහාට වෙනත් ලක්ෂණ කිසිවක් නොපෙනිනි. නමුත් සක්මන ඊටමත් හොඳින් විනාඩි 5ක් 10ක් පමණ කිරීමට හැකිය. පළමු දිනය මෙලෙස ගෙවුණු අතර දෙවන දිනයේදී පරියංක භාවනාවේදී මගේ කටට සාමාන්‍ය දිනයකට වඩා වැඩියෙන් කෙල එකතු වෙන බව දැනුනි. මෙහිදී මගේ සිත මූල කර්මස්ථානය වන හුස්ම ඉහළට හා පහළට යන ක්‍රියාදාමයෙන් බැහැර විය. භාවනාවට බාධා විය. මීට අමතරව මගේ උඩුකයද ඉදිරියට හා පසුපසට පැද්දෙන ගතියක්ද අත් විඳිමි. මෙම පැද්දවිල්ල හේතු කොටගෙනද පරියංක භාවනාවේදී මූල කර්මස්ථානයේ හිත තබා ගැනීමට අපොහසත් විය. මෙලෙස පළමු දින දෙක අවසන් වූ අතර තුන්වෙනි දිනේදී පරියංක භාවනාවේදී හුස්ම ඉහළට පහළට යන අයුරු නිරීක්ෂණය කරමින් සිටින විටදී මගේ ශරීරය වටේ ආලෝක ධාරාවක් තලණය වන අයුරු දුටුවෙමි. එම ආලෝකය මගේ ශරීරය වටා ඇදී තිබෙන අයුරු දුටුවෙමි. නමුත් මේදී හුස්ම රැල්ල දෙස හිත යොමා සිටි මාහට එම ආලෝක ධාරා බාධාවක් නොවුණු අතර භාවනාව පළමු දින දෙකට වඩා වැඩි වේලාවක් සාර්ථකව කරගෙන යාමට හැකි විය. පළමු දින දෙක වරකදී විනාඩි 10ත් 15ත් උපරිම ආයු වැළඳූ මගේ පරියංක භාවනාව තුන්වන දිනේදී කිසිම ශාරීරික අපහසුවකින් තොරව විනාඩි 40ක් පමණ කරගෙන යාමට මෙම ආලෝක ධාරා නිකුත් වී සිටියේදී මාට හැකි විය. පරියංක භාවනාව තුළින් සෑම දිනයකදීම මෙලෙස අලුත් අත්දැකීම් ලැබුණද සක්මන් භාවනාවේදී මගේ தත්ත්වය පළවු දිනේදී මෙන් විය. එනම් මූල කර්මස්ථානයේ වම දකුණ සිත යොමු කර සිටීමට හැකිය. නමුත් සක්මන් භාවනාවේ සිත ඒකාකාරී බවක් පරියංක භාවනාවේ වෙනස් වෙන සුළු අත්දැකීම් ඇති නිසාත් මම වැඩි වැඩියෙන් පරියංක භාවනාවටම හිත යොමු කරන අතර සක්මනට ඇති කැමැත්ත කෙමෙන් අඩු වෙන බව පෙනේ. ඔබ වහන්සේ පැවසූ පරිදි සක්මන නැති භාවනාව නීරස අමු අඹ ගෙඩියක් කන්නාක් මෙන් වැනි දෙයක් උවත් මගේ සිත සක්මනින් ඈත්වන්නේ ඇයි? සක්මනින් ඈත්වීම වළක්වා ගැනීමට මා කෙරේ අනුකම්පාවෙන් උපදෙස් දෙනෙමින් අයදිමි. ඔබ වහන්සේට උතුම් නිර්වාණය ඉක්මනින්ම අවබෝධ වේවා. සක්මන් කරනකොට ඇවිදින බව දැනගන්න මම ඉඳගෙන නෙවෙයි හිටගෙන නෙවෙයි නිදාගෙන නෙවෙයි කියන එක විතරක් බලන්න. වම දකුණොත් බලන්න එපා. එතකොට තේරෙයි ඔය ධක්මනේ මොකක්වත් අපේක්ෂා කරන්න එපා. ඉඳගෙන ඉන්නකොට නෙවෙයි. ඒ අත්දැකීම නෙවෙයි හම්බෙන්නේ. හිටගෙන ඉන්න එක නෙවෙයි. නිදාගෙන ඉන්න එක නෙවෙයි. ඇවිදිනවනේ. එතකොට ටික ටික තේරෙලා දෙයි කොහොමද ඇවිදින එකයි හිටගෙන ඉන්න එකයි ඉඳගෙන ඉන්න එකයි වෙන් වෙන හැටි. එතකොට සක්මනේ වෙන්න ඕන දේ වෙනවා. අනවශ්‍ය අමා ගැඹුරු දේවල් හොයන්න ගියොත් තමයි පශ්චාත්තාප වෙන්නේ. ඒ නිසා සක්මන පුළුවන් තරම් සරල කරන්න. තව ප්‍රශ්න කීයක් තියෙනවද? අපි එමුනා ඒක හෙට ඉතුරු කරනවා. කවදා අපිට සක්මන් කරගන්න හම්බ වෙන්නේ නැත්තම් විනාඩි 40 ඉතුරුලා තියෙන්නේ. ඒ නිසා මේ ප්‍රශ්න වල ප්‍රධාන වෙන දේ තමයි ඔය කියවපු ටිකම හෙට කියවන්න පටන් ගනි. ඒ නිසා කියවපු නැති ටික වෙන් කරලා තියන්න. කියවපු ටික අයින් කරන්න. ඒ නිසා අපි හෙට රැසෙන වෙලාවේ ප්‍රථමයෙන් අපි අරගන්නේ අද ඉතුරු කරපෙව්වා. එතකොට අපිට පුළුවන් වෙයි මං හිතනවා උත්තර දෙන්න. එහෙම නැත්නම් අපිට සක්මන් කරගන්න හම්බ වෙන අපිට විනාඩි 40ක විතර කාලයක් තියෙනවා. සක්මන් භාවනාව සඳහා අපි මේ ප්‍රකාශයත් එක්කම මෙතනින් අපේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙල સમાપ્ત කරනවා මම රත්නසිරි මහත්තයා ඉල්ලා හිටනවා නොකියලද ප්‍රශ්න පටලවා ගන්න බෑ ටික වෙන් කරගෙන හෙට දවසේ මුලින්ම ඒ ටික ඉදිරිපත් කරන්නයි කියලා. එයින් අපේ වැඩ මේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙල સમાપ્ત කරනවා සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි.